නැයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි එතකොට අද අපි මේ තවත් අතිපූජ්‍ය කටුකුරුන්ගේ ඥානන් සයනාසේ විසින් වසර කීපයකට උඩදී ඉස්සරණ වන්නේදී දේශනා කළ නිවැරදි නිවීම දේශනා මාලාව මුල් කරගෙන අපි කරගෙන යන මේ සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් සඳහායි අපි සූදානම් වෙන්නේ. ඉතින් අපි ගිය වාරේ පටන් ගත්තා දෙවෙනි ධර්ම දේශනාව. ඒකේ අපි කොටසක් ඉදිරිපත් කරගෙන ඒ අනුව සාකච්ඡාව පැවැත්වුවා. අද අපි ඒකෙම දෙවනි ධර්ම සාකච්ඡාව සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් මම අද ආරාධනා කරනවා ධම්මසුබන්දු ස්වාමීන් වහන්සේට එදා අපි ඇත්තටම පටිසමුපාදය සම්බන්ධයෙන් තමයි එදා පරිදුන් සානවාසේ විස්තර කරන්න පටන් ගත්තේ. ඒකේ අපි කොටසක් සාකච්ඡාවට ගත්තා. මම හිතන්නේ අපි පොඩ්ඩක් කලින් ටික මතක් වෙනත් එක්ක මේ කලින් ඡේදේ ඉඳන් වගේ පටන් ගත්තා නම් හොඳයි කියලා මම එතනින් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා.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 උපාදාව තථාගතාන අනුපාදාව තථාගතාන හිතාවසා ධාතු ධම්මට්ඨිකතා ධම්මනියාමතා ඉදප්පච්චේත. මේක තව දිගට යනවා. අපට ඕනෑ කරන ටික ජාතිපච්චය භික්කවේ ජරා මරණ. මහණෙනි ජරා මරණය ජාතිය ප්‍රත්‍ය කරගත් දෙයක්. ජාතිය ප්‍රත්‍ය කරගත් දෙයක් ජරා මරණය. උපාදාව තථාගතාන අනුපාදාව තථාගතාන තථාගතයන් වහන්සේලාගේ පහළවීම වූයේ හෝ වේවා නොවූයේ හෝ වේවා. හිතාවසා ධාතු. මේ ධර්ම ධාතුව මේ ධර්ම ස්වභාවය ඒ අන්දමින්ම පවතිනවා. ධම්මට්ඨිතතා ධර්ම ස්ථිතිය කියන දක්වන ධම්ම නියාමතාව. ඉදප්පච්චේතා මේ ඉදප්පච්චේතාව කියන ධර්මතාව. එතකොට මේ අංග දෙකක්ම වුණත් ඇති අර සිද්ධාන්තය තේරුම් ගන්න. මේ කාරණය අටුවාවේදී හැම ඒ තරම් සැලකින්නට ගත්තේ නැති බව පේනවා. හිමේ සම්පච්චය ඉදප්පච්චේතා ආදී තේරීම් වලින්. ඒ කියන්නේ මේක සාමූහික අර්ථයකින් තේරුම් ගන්නවා. නමුත් මේ අංග දෙකකින් උනත් තේරුම් කරන්න පුළුවන් නිසා තමයි අර පටිච්ච සමුප්පාදයේ මේ අංග දෙකට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේකයි පටිච්ච සමුප්පාදය කියලා. ඊළඟට ප්‍රකාශ කරනවා කතමේව භික්කවේ පටිච්ච සමුප්පන්නා ධම්මා. ඒකට ඉතින් දක්වන්නේ ජරා මරණම් භික්කවේ අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්නං කාය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. මහණෙනි ජරා මරණය මේ අංග තියෙන අංග එක අංගයක් අරගෙන ප්‍රකාශ කරනවා. ජරා මරණය කියන එක අනිත්‍ය දෙයක්. සංකතක්. සකස් කරන ලද දෙයක්. පටිච්ච සමුප්පන්න. හේතුප්‍රත්‍යයන්ගෙන් උපන්නා වූ දෙයක්. කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. මේ ජරා මරණය ෂය වීමේ ස්වභාවය ඇති දෙයක්. ගෙවි යාමේ ස්වභාවය ඇති දෙයක්. විරාග ධම්මං. සාමාන්‍ය අදහස නොයල්ම කියන එකයි. සමහර සූත්‍රවලදී ඉඳ තියෙනවා අවිජ්ජා විරාගා පීතියා විරාගා ආදී වශයෙන් ප්‍රධාන අර්ථයෙන් වදායතෙන් ගන්න තියෙන්නේ සායම නැකිල යාම වගේ. කාටත් නැතිල යාම වගේ අර්ථයක්. ඒ විදිහට ගන්නත් පුළුවන්. කොහොම නමුත් අපි හිතමු ජරා මරණේ කාට නැතිල යනවා වගේ විරාග ධම්මං, නිරෝධ ධම්මං මේ ජරා මරණේ නිරුද්ධ වීමේ ස්වභාවය ඇති දෙයක්. කාය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. ওই විදිහට එකාංගයක් ගැන දක්වනවා. ඊළඟට ಜಾති පිළිබඳවත් මේ විදිහට කියනවා. ಜಾතියත් මේ විදිහමයි. අර කියාපු ලක්ෂණ වලින් යුක්තයි. ওই විදිහට අවිද්‍යාව දක්වාම ඒ එක එක අංගයක් පටිච්ච සමුප්පන්න වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා. එතකොට මේ එක එක අංගයක්ම මෙතන පටිච්ච සමුප්පන්න වශයෙන් දැක්වීම මේ ගැන ටිකක් කල්පනාකාරී විය යුතුව තිබෙනවා. මේකේ ටිකක් අමුත්තක් පෙනෙනවා. මෙතන මේ ජරා මරණය මේ අනිත්‍ය කියලා ප්‍රකාශ කළේ මක් නිසාද? අපි මේ කතා කළා මේ කොටස ගැන. දැන් ස්වාමීන් වහන්සේ මුලින්ම ගන්නවා අපිට මේ පටිසමුපාදය කියන්නේ අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන මේ අංග 12 කටපාඩමින් කියන්නේ. මොකද එතන නෙමෙයි වැදගත්කම තියෙන්නේ විශේෂයෙන්ම පටිසමුපාද මූලධර්මයේ කියලා කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පච්චති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියලා ඔය විදිහට බුදුරජාණන් වහන්සේ නොඑක් සූත්‍රවල පෙන්නනවා මේ ඒක තමයි සිද්ධාන්තය. මේ සිද්ධාන්තයට මේ පසුත්ව පෙන්නන මේ අංග 12න් ඕනම යුගලයක් අපිට දාන්න පුළුවන්. දැන් මේකේ එක යුගලයක් අරගෙන තමයි දැන් කටුකුරුන් සායනාංශය පෙන්වන්න යන්නේ. ජාතිපච්චයා භික්ඛවේ ජරා මරණං කියලා බුදුරජාණන් වහන්සේ කියන කොටස. ඒ එතෙන්දි කියන්නේ මේ ජාතිය පත්‍ය කරගෙන නැත්නම් ජාතිය නිසා ජාතිය ඇතිවීම නිසා මේ ජරා මරණය කියන එක මේ පහළ වෙනවා. ඒ කියන්නේ අපි දැන් අර සූත්‍රයක් වගේ දෙයක් තියෙනවා ඉමස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පජ්ජති ඔය ආදී වශයෙන්. ඒකට මේ ජාති කියන අංගයයි ජරා මරණ කියන අංගයයි ඇතුළත් කරන්න පුළුවන්. එතකොට හරියට නිකන් අපි සමීකරණයක් ඇතුළට හරියට මේ දත්ත ඇතුළත් කරනවා වගේම දෙයක් මේ සමීකරණය බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ඉමස්මින් සති ඉදං හෝති මස් උප්පාදා ඉදං උප්පාජ්ජති ආදි වශයෙන් පෙන්වන මේ સિદ્ધාන්තයටත් මේ ඕනම අංග දෙකක් ඇතුළත් කරන්න පුළුවන්. ඒකට මේ ජාතිය තියෙනකොට ඔන්න ජරා මරණ ඇති වෙනවා. ජාතියේ ඉපදීමෙන් ජරා මරණේ ඉපදිනවා කියලා දෙස් තමයි ඒකට අපිට දක්වන්න වෙන්නේ. ඒකට ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ඉදක්පච්චේතා කියන સિદ્ધාන්තයේ මූල මූල න්‍යාමය. ඒකයි තමයි බුදුරජාණන් වහන්සේ කියනවා මේ උපාදාව තථාගතානං අනුපාදාව තථාගතානං. බුදුරජාණන් වහන්සේ කෙනෙක් තථාගතයන් වහන්සේ කෙනෙක් ඉපදුනා එක් වෙන්නත් පුළුවන් ඒ තුලින් නැතුව වෙන්නත් පුළුවන් මේ න්‍යාමය වෙනසක් වෙන්නේ නැහැ එතකොට තිතාවසා ධාතු ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා ඒක ඒ කියන්නේ මේ මේ මේවා මේ විදිහට ක්‍රියාත්මක වීම බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වීමෙන් උන්වහන්සේ ඒක අනාවරණය කළා, නිරාවරණය කළා අපිට පෙන්නනවා. මේක පැහැදිලි කරලා පෙන්නනවා. අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට සරල කරලා පෙන්නනවා. නමුත් මේ સિદ્ધාන්තය බුදු කෙනෙක් පහළුණත් නැත්නම් මේ ලෝකේ පවතිනවා. ත්‍ිතාව සහ ධාතු. ඒ ධර්ම ධාතුව ඊළඟට ඒ ස්වභාවය ඒ ඒ අන්දමින්ම පවතිනවා. මේ ඉදප්පච්චතාව කියන්නේ ධර්මතාවය. එතකොට මේ මේ સિદ્ધාන්තය පෙන්වන්නේ එතකොට මේ අංග 12න් ඕනම යුගලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ 12ම වමනා නැහැ. වැඩගත් වෙන්නේ මේ එකක් නිසා තවත් ඇති. තව දෙයක් ඇති වෙනවා. එකක් නිසා තව දෙයක් ඇති වෙනවා. මේ හැම දෙයකම තියෙන එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන ස්වභාවය ඒකට මෙතෙන්දී මතක් කරලා දෙනවා. මේ හැම එකක් ගැනම මේ හැම අංගයක් ගැනම ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දැන් අරක තමයි පටිච්චසමුප්පාදය ඉදප්පච්චේතාවය කියන මේ මූල સિદ્ધාන්තය. ඊළඟ පටිච්චසමුප්පන්න ධම්මා කියලා ඒ સિદ્ધාන්තයට යටත් වෙන ප්‍රත්‍ය නිසා හටගන්නා ධර්මයන් මොනවාද කියලා මේ එක එකක් අංග 12 තියෙන එක එක අංගයක් ගානෙම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. උදාහරණයක් විදිහට දැන් මෙතනින් ගන්නවා ජරා මරණම් වික්කවේ අනිච්චං සංකතං පටිසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං මේ විදිහට මේ දැන් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි ගන්න මේ ජරා මරණම් කියන කොටස. දැන් ඒකෙදි ජරා මරණය කියන එකත් ඒතකොට අනිත්‍යයි. ඒකත් සංකතම් පට මේ සකස් කරලා තියෙනවා. පටිසමුප්පන්නම් හේතුපත්‍යයන්ගෙන් හට අරන් තියෙනවා. කය ධම්මම්, ඡේ වෙලා යනවා. වය ධම්මම්, වැය වෙලා යනවා. විරාග ධම්මම් ඒකෙත් නිකන් පාට මැකිලා යනවා. විරංජනේ වෙලා යනවා. නිරෝධ ධම්මම් නිරුද්ධ වෙලා යනවා. නැත්නම් නැති වෙලා යනවා. මේ විදිහට මේ මෙතන මේ ද්වාදසාංගයටම එතකොට මේ කියන સિદ્ધාන්තය නැත්නම් මේ මේ මේ බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වන මේ විවිධාකාර ලක්ෂණ ඇතුළත් කරලා පෙන්වන්න පුළුවන්. ජාතියට මේ කියන්න පුළුවන් අනිච්චං සංකතං පටිච්චසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා. ඒ වගේම ජරා මරණ ගැන සම්බන්ධයෙන් ඒක කියන්න පුළුවන්. ඊළඟට ඔන්න අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලආයතන මේ හැම අංගයක් ගානෙම. එතකොට මේ විදිහේ අත්දැකීමක් බුදුරජාණන් වහන්සේ කරනවා. ඒතර අපිට පැහැදිලි වෙනවා මේ මේකේ අන්තර්ගත හැම අංගයක්ම මේ මේ අන්දමට වෙනස් වෙනවා. මේ අන්දමට ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. නිරුද්ධ වෙලා යනවා. ඒ වෙලාවේ නිකන් පාට මැකිලා යාමක් තියෙනවා. ඊළඟට ඒක හේතුපත්යන් නිසා හටගන්නවා. මේ ඔක්කොම සකස් වෙච්ච දේවල් අනිත්‍යෝ දේවල්. කියලා එතකොට මේ පටිච්ච සමුප්පාදයේ තියෙන හැම අංගයක් ගානෙමත් බුදුජානක මහත්මයා පැහැදිලි කරලා පෙන්නනවා. ඒකෙන් දැන් අර කටුකුලින් සායනාවේ මතු කරන්න යන මේ කරුණ තමයි දැන් මෙතෙන්දී අපි කෙනෙක් කතා කරනකොට මේ ජරා මරණය අනිත්‍ය වෙනවා. අනිත්‍ය වී. ජරා මරණේ පාට නැగిලා යනවා. ජරා මරණය නිරුද්ධ වීම කියන වගේ දේයන් ගත්තාම ඒක නිකන් අර භාෂාවට නිකන් නොගැලපෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක කරුණ ගැන තමයි ස්වාමීන් වහන්සේ දැන් ඊළඟට තව විස්තර කරන්න යන්නේ. අපි දවටයක් ඉස්සරහට යමු. අනිත්‍යං සංකතං මේක එක්තරා විදිහක සකස් කරගත්තු දෙයක්. සංකතං පටිච්ච සමුප්පන්න දෙයක්. පටිච්ච සමුප්පන්න. කය ධම්ම මේක ඡය වෙනවා. දැන් ජරාව කියලා ගන්න කොටත් ඡය වීමක්. නමුත් ඒ ජරා මරණය ඡය වෙන්න පුළුවන්. ගෙවිල යන්නත් පුළුවන්. මේ විදිහේ දෙයක් මෙතන දක්වනවා. ඒ වගේම ජාතිය ගැනත් ඒ විදිහටම කියවෙනවා. එතකොට මේ පදවල අමුත්තක් බැලූ බැලමට පේනවා. කලින් සඳහන් කළ ඉදප්පච්චේතා සිද්ධාන්තය සිද්ධාන්තයේ සඳහන් වෙනවා. ඒ වගේම කියමනවා. ඉමස්මින් සති ඉදං හෝති කියන්නේ බීජ ගණිතමය වගේ පෙන්න සිද්ධාන්තයට අපි ඇතුල් කළොත් අරංග දෙක ඒ කියන්නේ ජාතිය ජරා මරණයත් ඇතුල් කළොත් මේ විදිහට අපිට කියන්න සිද්ධ වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති කියනවා වෙනුවට ජාතියා සති ජරා මරණං හෝති. ජාතියා උපාදා ජරා මරණං උපජ්ජති. ජාතියා අසති ජරා මරණං න හෝති. ජාතියා නිරෝධා ජරා මරණං නිරුද්ධති. ඔය විදිහට කියන්න සිද්ධ වෙනවා. එතකොට මේක සිංහලට නැගුවොත් බැලූ බලන ටිකක් අමුත්තක් පේනවා. උපත කියලයි සාමාන්‍යයෙන් ජාති කියන එක තෝරන්නේ. උපත ඇති කල්හි ජරා මරණය වේ. උපතෙහි ඉපදීමෙන් එහෙම නැත්නම් හට ගැනීමෙන් ජරා මරණයද හටගනී. උපත නැති කලෙහි ජරා මරණය නොවේ. උපතෙහි නිරුද්ධ වීමෙන් ජරා මරණය නිරුද්ධ වේ. මේ ජාති ජරා මරණ කියන අංග දෙක ගැන කල්පනා කරලා බැලුවොත් මෙතන මේ යෙදුන ආකාරය අමුතුයි. ජාතිය උපත උපදින්නේ කොහොමද? මෙතන උපත උපදිනවා වගේ. මේ කියන හැටියට. ඒ වගේම ජරා මරණයෙන් මැරිලා යනවා. ජරා මරණේ පාඩ තේරිලා යනවා. එහෙම ගතියකුත් තියෙනවා. මේක වෙන්නේ කොහොමද කියන එකට පිළිතුරු ඉදිරියට යන දේශනාවලදී අපිට ටික ටික එළි වෙන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපි මෙතනදී ගනිමු. ඉදිරියට ගනිමු දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ තිබෙන පටිච්චසමුප්පාද විග්‍රහයේන එක්තරා ඡේදයක්. ඔව් දැන් අර අපි කතා වෙච්ච දෙයමයි දැන් ස්වාමීන් වහන්සේ අර අර පටිච්චසමුප්පාද සිද්ධාන්තයට දැන් අර අංග දෙකක් ඇතුළත් කරලා මෙතනදී පෙන්නනවා. ඒ තමයි ජාතියයි ජරා මරණය කියන දෙකේ මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය එතකොට අපිට යොදන්න පුළුවන් අර ඉමස්මින් සති ඉදං හෝති ආදී වශයෙන් කියන સિદ્ધාන්තයට. එතකොට ඒකට ඉමස්මින් ඉමස්මින් සති ඉදං හෝති කියලා කියනවා වෙනුවට එතකොට මෙතෙන්ද කියන්න වෙන්නේ ජාතියා සති ජරා මරණ. එතකොට ජාතිය ඇති කල්හි ජරා මරණය වේ. ඊළඟට ඉමස්මින් ඉමස් උපාදා ඉදං උපජ්ජති කියන එකට ජාති ජරා ජාතියයි ජරා මරණය ඇතුළත් කරාම එතෙන්ද කියන්නේනවා ජාතිය උපාදා ජරා මරණං උපජ්ජති. ජාතියෙහි ඉපදීමෙන් ජරා මරණ උපදිනවා. ඊළඟ ජාතිය අසති ජරා මරණං නහෝති. ජාතියේ නැතිවීම, ජාතිය නැත්තම් ඔන්න ජරා මරණයක් නැහැ. ජාතිය නිරෝධා ජරා මරණං නිරුද්ධති. ඒතකොට ජාතිය නිරුද්ධ වී යාමෙන්, ජාතිය ඡය වී යාමෙන් ජරා මරණයක් නිරුද්ධ වෙලා යනවා. ඡය වෙලා යනවා. එතකොට මේ විදිහට මේ අංග දෙකක් දැන් ස්වාමීන් වහන්සේ අදලත් කරලා මේ સિદ્ધාන්තය විස්තර කරගෙන යනවා. ඒක නිකම්ම අපි අර භාෂාවට අනුවම හිතන්න ගත්තොත් නැත්නම් මේකේ ගැඹුරු අපි තයක් තේරුම් ගන්න නැතුව මතු පිටින් බැලුවොත් මේකේ යම්කිසි නිකම් පදවල නොගැලපීමක් වගේ පේනවා. නමුත් මේක තියා ගැඹුරට ගිහිල්ලා බලනකොට මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්න කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්. ඒ කාරණාව හොඳට පැහැදිලි කරන්න දැන් කටුකුරුදු සායන් වහන්සේ මේ දීඝනිකායේ තියෙන නිදාන සූත්‍රයේ අතරම නිදාන සූත්‍රයේ බොහොම ගැඹුරු සූත්‍රයක්. ඒකේ ඔය විඥාන නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රති සම්බන්ධතාවය හොඳින් හෙළිවෙන සූත්‍රයක්. ඉතින් ඒ සූත්‍රය දැන් ඉස්සරහට අරගෙන ඒ හරහා දැන් තවදුරටත් විස්තර කරනවා. ඉතින් තව ඉස්සරහට යමු. බුදුරජාණන් වහන්සේ වදාරනවා එත්තාවතා කෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා උපජ්ජේතවා එත්තාවතා ආදි වචන පතෝ එත්තාවචා එත්තාවතා නිරුක්ති පතෝ එත්තාවතා පඤ්ඤාති පතෝ එත්තාවතා පඤ්ඤා වචනං එත්තාවතා වට්ටං වට්ටති ඉත්තස්සම් පඤ්ඤාකනාය දදිදා නාම රූපං සහ විඥානේන කිය. මේ විදිහේ ඡේදයක් එනවා. ආනන්දේ මෙතකින්ම කෙනෙක් උපදිනේ උපදනේ වෙයි. විරන්නේ වෙයි. නැරෙන්නේ වෙයි. චුතවන්නේ වෙයි. යදි උපදනේ වෙයි. මෙතකින්ම මේ තාක් දුරට අධිවචන මාර්ගයක් වේ. මේ තාක් දුරට නිරුක්ති මාර්ගයක් වේ. මේ තාක් දුරට ප්‍රත්‍යක්ෂ මාර්ගයක් වේ. මේ තාක් දුරට ප්‍රඥාවගේ දැස ගැනීමක් වේ. ඉත්තත්වයක් පෙන්වුම් කිරීම සඳහා මේ සංසාර වටය සංසාර නමුති මේ දියසුලිය මෙතෙක් දුරට කරකැවෙනවා කරකැවෙනවාය. මේ ඉත්තත් කියන වචනේ දැනට අපි විග්‍රහ කරන්නේ නැහැ. ඉදිරියේදී ඒකේ අර්ථය ටික ටික ලිහිල යන්න පුළුවන්. දැනට අපිට හිතා ගන්න තියෙන්නේ ittavata vattang vattati ittattam පඤ්ඤාපනාය මේ තාක් දුරට ittattයක් වෙන්නුම් කිරීම සඳහා සංසාර දේ තුලින් කරකැවේ කොතෙක් දුරටද කියන එක තාම කියුනේ නැහැ ඒක අදටයි කියවෙන්නේ ඒක බුදු දේශනා ශෛලියේ එක්තරා ලක්ෂණයක් යදිදම් නාම රූපං සහ විඥාණයෙන් එනම් නාම රූපය විඥාණය සහිත වූ කල්හි මේට අමතරව වචන කීපයකුත් සමහර සංශෝධනවල තියෙනවා ඒ අටුවාවලින් එකතු කරගත්තු වචන අඤ්ඤමඤ්ඤ පච්චේත් සංයමඤ්ඤ පච්චේතාය පවත්තති කියලා. ඒක බුද්ධ දේශනාවට අදාළ එකක් නෙමෙයි. ඒක හොඳටම තේරෙනවා. මේ වාක්‍ය අසම්පූර්ණයි. ඒ වාක්‍ය සම්පූර්ණයි. මේ වාක්‍ය සම්පූර්ණයි. යදි දන් නාම රූපං සහ විඥානේන. හරි දැන් එතකොට මේ නිදාන සූත්‍රයේ එන ප්‍රධානම يعني හරිම මේ ගැඹුරු කොටසක් එහෙම නැත්නම් වැදගත් කොටසක් තමයි දැන් මේ කටුකුරුන් සානසේ මතු කරලා පෙන්වන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ විස්තර කරන ශෛලිය අනුව මේ මොන අංග දෙක අතරද මේ මේ කියන මේ ඔක්කොම කරුණු සිද්ධ වෙන්නේ කියන එක අන්තිමටයි. මොන අංග දෙකද කියන එක සඳහන් කරන්නේ අන්තිමටයි. නමුත් මේ අංග දෙක හැසිරෙන ආකාරය මුලදී ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ එත්තාවතාකෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා uppajjeetava එත්තාවතා අධිවචනපතෝ එත්තාවතා නිරුක්තිපතෝ එත්තාවතා පඤ්ඤාත්තිපතෝ එත්තාවතා පඤ්ඤාවචරං එත්තාවතා වට්ටම් වට්ටති. ඉත්තත්තම් පඤ්ඤපානාය එදිනම් නාම රූපං සහ විඥාන. අන්න අර නාම රූපං සහ විඥානේන කියන එක කියන එක. අතන මේ නාම රූපය සහ විඥානය අතර තියෙන අන්‍යෝන්‍යකත්‍ය සම්බන්ධය හටගත්තහනම් නාම රූපයක් සහිතව විඥානයක් පවතින අවස්ථාවේදී මෙන්න මේ කරුණු ටික සිද්ධ වෙනවා. මේ කලින් සඳහන් කරන කරුණු ටික සිද්ධ වෙනවා. එතකොට මේ කෙනෙක් ඉදීම, දිරීම, මිය යාම, චුත, චුත වීම, ආයත් ඉදීම මේ සම්පූර්ණ සංසාර වටේ එතකොට මේ නාම රූපය විඥානය අතර තියෙන මේ අන්වන ප්‍රත්‍ය සම්බන්ධය මත යැපෙනවා. නැත්නම් ඒ මත තීරණය වෙනවා කියන එකයි ඒතකොට මෙතනදී මේ තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි ඊට තව ගැඹුරට ගිහිල්ලා පෙන්නවා මෙතෙකින්ම මේ තාංගුරට අධිවචන මාර්ගයක් වෙනවා. මේ තාංගුරට නිරුක්ති මාර්ගයක් වෙනවා. මේ තාංගුරට ප්‍රත්‍යක්ෂ මාර්ගයක් වෙනවා කියලා අර සාමාන්‍යයෙන් ඔය භාෂාවේ තියෙන භාෂා ව්‍යවහාරයන්ගේ එන වචන තමයි ඔය ප්‍රඥාක්ති නිරුක්ති අධිවචන එන්න මේ වගේ වචන. ඒකට මේවා මේ හැම දෙයක්මත් එතකොට මේ භාෂාවට අදාළ දේවලුත් මේ නාම රූප විඥාන අතර තියෙන නැත්නම් විඥානේ නාම රූපය සහිත වූ අවස්ථාවල් තමයි පනවන්න පුළුවන් වෙන්නේ. යම් අවස්ථාවක නාම රූපයේ විඥාණයෙන් රහිත නම් නැත්නම් විඥානයේ නාම රූපයක් අසුර කරන්නේ නැත්නම් එතකොට මේ අදිවචන නැත්නම් නිරුත්ති ප්‍රඥාති මේ එකක්වත් පනවා ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට අර වගේම ඒ අනිත් පැත්තෙන් ගත්තොත් කෙනෙක් ඉපදීමක්, මැරීමක්, චුත වීමක් ඒකක්වත් පනවන්නේ දෙයක් නැහැ. එතකොට මේ ඊළඟට දැන් මේක එනවා වචනයක් ඉත්තත් කියලා. එතකොට මේ ඉත්තත් කියන වචනේ එතකොට ස්වාමීන් වහන්සේ තව ගැඹුරින් විස්තර කරන යනවා ඉස්සරහට. එතකොට අපි බලමු ඉත්තත් කියන එක දැන් විතර ඉස්සරහට විස්තර වෙනවා ඒක පොඩ්ඩක් පැත්තකින් තියෙන සාමිනාසයේ මේ මේකේ මේ විඥාන නාම රූප අතර තියෙන සම්බන්ධය විස්තර කරන්න පටන් ගන්නවා යදිදම් නාම රූපං සහ විඥානේ කියවහම එයින් කියන්නේ නාම රූපේ යම් තාක් කල් විඥානයේ සහිතව තිබෙනවද ඒ තාක් කල් අන්න එතෙක් දුරට කියන එකයි. කලින් අර මෙතකින් කියලා කිව්වේ මේ අකපද දෙකට සම්බන්ධ කරලා. ඒක ගන්න මේ අකපද දෙකට සම්බන්ධ කරලා ඒක ගන්න තියෙනවා. යම් තාක් කල් නාම රූපේ විඥානයේ සහිතව පවතිනවද ඒ තාක් කල් කෙනෙක් උපන්නයි කියලා කියන්න පුළුවන්. චුත වෙනවා කියලා කියන්න පුළුවන්. ජය උපදනවා කියලා කියන්න පුළුවන්. එත්තවතා අධිවචනපතු. මෙන්න මේ තාක් දුරටයි අධිවචන මාර්ගයක් තියෙන්නේ. සාමාන්‍යයෙන් භාෂාවල තියෙන අන්ධ වචන නිරුක්ති ප්‍රඥප්ති කියන ඒවා භාෂාව පිළිබඳ අංගෝපාංග කියලා දැනගත්තාම ඇති. අධිවචන මාර්ග නිරුක්ති මාර්ග මේ ඔක්කොම මෙන්න මේ කාලුරටයි තියෙන්නේ. ඒ වගේම පඤ්ඤාවචන. පඤ්ඤා වචන. පඤ්ඤාවගේ දැස ගැනීමත් මේ තාක් දුරටයි. ඒ කියන්නේ විඥානයත් නාම රූපයත් එකට තියෙනවා නම් මෙතන තියෙනවා මේ ඔක්කොම. මුළුමහත් සංසාරයේම රහස් තියෙන මෙන්න මේ මෙන්න මේ දියසුලිය තුල ගැඹෙලා තියෙනවා. මේ වටාවට ශබ්දය දෙනවා දියසුලියට. ඒක දියසුලිය සඳහා යෙදෙන බව. ඒකත් ඉදිරියේදී එළි වෙන්න පුළුවන්. දැන් කාලේ ඒ අර්ථත් හුඟක් දුරට නැතිලා ගිහින්. අටුවාවල නූතන පරිවර්තන ආදී වට්ටම් වටති කියන එක තෝරන්නේ සසර වැහි කියලයි. පැස්තට සම්බන්ධ කරලා තෝරනවා. ඉතින් එකක් නෙමෙයි. මෙතන කියෙන්නේ. මේ දෙක අතර තියෙන එක්තරා කරකැවිල්ලක්. වට්ට කියලා කියන්නේ එක්තරා කරකැවිල්ලක්. දියසුලියක් වැනි සංසාර වටේ. මෙතනින් අපිට හිරි කරගන්න පුළුවන් පුළුවන් එක කාරණයක්. අපි අර මුලදීම පළමු දේශනාවේදීම නාම රූපය ගැන කතා කිරීමේදී නාම කියන වචනය නමට නැත්නම් ප්‍රඥප්ති ආදියට සම්බන්ධ දෙයක් කියලා විග්‍රහ කළේ මෙන්න මේ විදිහේ විවරණ ඉදිරියට තියෙන නිසායි. දැන් මෙතනින් පැහැදිලිවම පෙනෙනවා අධිවචන නිරුක්ති ප්‍රඥප්ති මාර්ග මේ ඔක්කොම නාම රූප විඥාන දෙක අතරට සම්බන්ධ දේවල් කියන එක. හොඳයි. දැන් ස්වාමීන් වහන්සේගේ ඇත්තරම මේ මෙතන මේ හෙලි කිරීම ඇත්තරම ප්‍රධානම හෙලි කිරීමක්. ඇත්තරම මම හිතන්නේ උන්වහන්සේ හෙලි කරනකම් ඒ තරම්ම පොත්පත් වලින්වත් වෙනත් දේශකයෙක්වත් මේ කාරණේ තරම් ඉස්සරහට අරගෙන මතු කරලා පෙන්නලා තිබුණේ මේ නාම රූප විඥාන අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රති සම්බන්ධය. ඒ කියන්නේ නාම රූප නිසා විඥාන ඇති වෙනවා, විඥාන නිසා නාම රූප ඇති වෙනවා කියලා මේ ඕනෝන්ට අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රති සම්බන්ධතාවය බුදුරජාණන් වහන්සේ මේ නිදාන සූත්‍රයේදී, මහා නිදාන සූත්‍රයේදී පැහැදිලිව දේශනා කරලා තිබුණා. මේ විස්තරය ඒ තරම්ම හොඳින් ඉස්සරහට අරගෙන මේකේ තියෙන වැදගත්කම මතු කරලා තිබුණේ නැහැ පසුකාලීන වුණත්. ඒක ඇත්තටම මේ කටුකුරුණ සාන්නාංශයේ ප්‍රධාන හෙලිකිරීමක් වශයෙන් අපිට කියන්න පුළුවන්. ඒ වගේමයි උන්වහන්සේ මේ දියසුලිය කියලා උන්වහන්සේම කියන්නේ රචනා කරපු පොතකුත් තියෙනවා. ඒ පොතෙත් මේ විස්තර කරන්නේම මේ ප්‍රධාන ප්‍රධාන වශයෙන්ම මේ කාරණාව. මොකද්ද මේ නාම රූප සහ විඥාන අතර මේ තියෙන අන්‍යෝන්‍යපත සම්බන්ධතාවය වැඩ කරන්නේ හරියට නිකන් දියසුලියක් වගේ. දියසුලියක් වැඩ කරන ආකාරයත් දැන් ස්වාමීන් වහන්සේ ඉස්සරහට විස්තර කරනවා. ඒ කියන්නේ එක දියවැලක් අනිත් මේ ප්‍රධාන දියවැල හදාගෙන යන්න උත්සාහ කිරීම නිසා ඇතිවෙන යම් පීඩනයක් නිසා නැත්නම් වෙන වෙනත් මේ ප්‍රතිවිරුද්ධ බලය නිසා එතන ඔන්න විසුලියක් හට ගන්නවා. ඒකට මේ නාම රූපයත් විඥානයත් අතර තියෙන මේ ඕනෝන් මුල් කරගෙන එක මේ වටේ කැලකෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒකට දැන් මේ මේ වත්ත කියන එක එතකොට මේ විසුලියට කියන තවත් නමක් නැත්නම් විසුලියට කියන තවත් මේ අභිවචනයක්. එතකොට මේ සංසාර වටේ කියන එක. හරියම එක තැනම කැරකීමක් වගේ තියෙනවා. ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා අන්න වගේ නිකන් එතරම් තියෙන කරකැවිල්ලක් තියෙනවා. ඊළඟට එක එක භවවල ඉතින් අපි ඉපදි ඉපදි මැරි මැරි ඉපදි ඉපදි මැරි මැරි ගමන් කරනවා. ඒතකොට මේක ඒතකොට මේ නාම රූප විඥාන අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය මුල් කරගෙන සිද්ධ වෙනවා. ඒතකොට ඒක ගල්හාම එතකොට මේ නාම රූප විඥාන අතර තියෙන මේ සම්බන්ධය සංසාරයේ යෑම සම්බන්ධ නැත්නම් සංසාරයේ සැරිසරීම සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් ඊටාම සූක්ෂම මට්ටමක නිදානයක්. ඊටාම සූක්ෂම මට්ටමක හේතුවක් නැත්නම් මෙතන තමයි රහස තියෙන්නේ. ඒකට ඒ අන්දමින් බලනකොට අර ප්‍රඥාව වශයෙන් ප්‍රඥාව යම්ස කෙනෙක් ප්‍රඥාවෙන් හොඳට බැහැලා හොඳ පැහැදිලි මනසකින් ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් යන්න පුළුවන් උපරිම ගැඹුර තමයි එතකොට මේ විඥාන නාම රූප අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය තේරුම් ගැනීම. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ එත්තාවතා පඤ්ඤාවච කියලා මේ වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේක තමයි දැනගන්න පුළුවන් ප්‍රඥාවගේ වැට ගැනීම මේ තාක් දුරට. ඒ ප්‍රඥාවෙන් බොහොම විනිවිද යටට බැහැලා පැහැදිලි මනසකින් කෙනෙක් යම් සිද්ධාන්තයක් අවබෝධ කරගන්නවා නම් එතකොට මේ නාම රූප සහ විඥාන අතර තියෙන මේ තාම සූක්ෂම සම්බන්ධය කෙනෙකුට හම්බ වෙනවා. එතකොට මේක යම් සීනේ දැනගත්තම ඔය වෙනත් සූත්‍රවල එහෙම වෙන්න පෙන්නනවා දැන් ඔය ආහාර ගැන හතර ආහාර ගැන විස්තර වෙන සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ විඥාන ආහාරය ගැන කතා කරනවා හතරවෙනි ආහාරය වශයෙන්. ඒකදී බුදුරජාණන් වහන්සේ කියනවා යම්සි කෙනෙක් මේ විඥාන ආහාරය හොඳින් දැනගත්තා නම් නාම රූප දැනගත්තා කියලා කියනවා. ඒ කියන්නේ විඥානය දැනගත්තා නම් නාම රූප දැනගත්තා. නාම රූපේ ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් මොන විඥාන දැනගත්තා. මොකද මේ දෙක එකිනෙකට සම්බන්ධලා තියෙනවා. ඒ වගේමයි තෙන් සඳහන් කරනවා යම්සි කෙනෙක් මේ විඥානය දැනගෙන යම්සි කෙනෙක් හොඳට ඒ නිසා ඒ හරහා නාම රූප දැනගත්තා නම් එයා මේ සංසාරේ රැඳෙන්නේ නැහැ. එයා රහත් භාවයටපත් වෙනවා. ඒනවා විදන් සූත්‍රවල විශේෂයෙන්ම කුත්තමන් සූත්‍රම සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මොකද විඥාන ආහාරය තේරුම් ගැනීම ඒ තරම පහසු නැහැ. සෑහෙන කාලයක් තිස්සේ භාවනාවක් කරලා සිතේ සෑහෙන එකඟතාවයක්, පැහැදිලි භාවයක් ඇති කරගෙන ඊට පස්සේ හොඳට චිත්තානුපසනාවක්, ධම්මානුපසනාවක් කරහා තමයි හොඳට මේ තමන් තුළම සිද්ධ වෙන මේ විඥාන නාම රූප දෙක අතර මේ සිද්ධ වෙන ප්‍රත්‍ය සම්බන්ධය තේරුම් ගන්න තියෙන්නේ. මේ දෙක හොඳට තේරුම් ගනිමින් තේරුම් ගනිමින් යනවා නම් කොහොමද මේ මේවා මුල් කරගෙන ඊළඟට සලායතනයක් පහළ වෙන්නේ? සලායතන මුල් කරගෙන ස්පර්ශයක් පහළ වෙන්නේ? ස්පර්ශ මුල් කරගෙන වේදනාවක් පහළ වෙන්න වේදනාවක් මුලතරෙන් තණ්හාවක් පහළ වෙන්න මේ ආදී වශයෙන් මේ පටිසමුප්පාදයේ මේ අංග 12 හරියට නිකන් අපිව බොහොම වේගයෙන් ඉස්සරහට තල්ලු කරගෙන යනවා වගේ කොහොමද අපි මේ හැම අත්දැකීමක් සම්බන්ධයෙන්ම අපි මෝහයෙන් මුලා වෙලා අත්දැකීමක් භුක්ති විඳින අවස්ථාවකදී අපි කොහොමද මේ වෙනත් ලෝකයකට ඇදගෙන යන්නේ කියන කාරණාව එතකොට මතු කරලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ දියසුලියක් වශයෙන් මේ විඥාන නාම රූප අතර තියෙන සම්බන්ධය පෙන්වුම් කිරීම ඇත්තටම බොහොම ප්‍රබල හෙඩි කිරීමක්. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. හරි. ඊළඟට අපි මේ ගියසුලිය මේ තරම් වැදගත් හැටියට දක්වලා තියෙන නිසා ගියසුලියක් හැදෙන හැටි ගියසුලියක් හැදීම පිළිබඳව ධර්මතාවට සිත යොමු කරලා බලමු. කොහොමද දියසුලියක් හැදෙන්නේ? ගඟක මොහොතක ගැඹුරුම තැන තමයි දියසුලිය. මේ දියසුලිය හැදීමේදී පළමුවෙන්ම හිතා ගන්න තියෙන්නේ මෙන්න මේ ආකාරයකට. සිද්ධ වෙන්නේ කියලා. ඔන්න අපි හිතමු ගඟක වතුර පහළට ගලාගෙන යනවා. ඒක ගඟේ ස්වභාවයයි. ගඟේ ස්වභාවය පහළට ගලාගෙන යාමයි. නමුත් යම්කිසි දියවැලක් කල්පනා කරනවා මට පුළුවන් ඉස්සරහට යන්න කියලා. ඔය දියවැල ඉදිරියට උඩහට යනවා අර ගඟේ පහළට ගලාගෙන යන වතුරෙන් වෙන් වෙලා ඉදිරියට යනවා. ටිකක් දුර ඉදිරියට ගියාට පස්සේ අර මහා ජල කඳේ හැතිලා පෙරපිලා දීසි වෙලා වටරවුමේ ගිහිල්ලා ආයිමත් ඇහිල්ලා හරකේ තෙරපීම නිසාම සම්බන්ධ වෙලා ආයිමත් ඉදිරියට යන්න උත්සාහ කරනවා. එතකොට හිතට නගා ගන්න පුළුවනි අපි හැම කෙනෙකුටම ওই විදිහට දියබැල ඉදිරියට ගිහිල්ලා එක තැනකදී හැතිලා වීසි වෙලා වටරවුම ගිහිල්ලා ආපසු කරකැවෙනවා ඔන්න ඔතන දැන් කරකැවිල්ලක් චක්‍රයක් එතන එක්තරා වලල්ලක යාමක් වටවලල්ලක යාමක් පටන් ගන්නවා. ওই විදිහට මේ වටවලල්ලේ යාම ක්‍රමක්‍රමයෙන් කාලයක් තිස්සේ යන්න යන්න දියවැල තේරුම් ගන්නවා මට ඉස්සරහට යන්න බෑ කියලා. එහෙනම් ඊළඟට මොකද්ද කරන්නේ? වතුල දිශාවට යන්න බලනවා. පාතාලය දෙසට හරියට අර කිරි ගොට්ටට හැඩයට එහෙම එහෙම නැත්නම් පුනීලයක හැඩයට දියසුලියේ යටට හාරගෙන හාරගෙන යනවා දැන් මේක පතුල නොපෙනෙන පාතාලයක් වෙන තරමට හාරගෙන හාරගෙන යනවා ඒ අතරේ මොකද්ද වෙන්නේ අර පාතාලේ ඇති ඌනත්වය පිරවීමට නොඑක් විදිය දේවල් හැදගන්න ශක්තියක් ආකර්ෂණ බලවේගයක ඒ දියසුලියට ලැබෙනවා. අවට තිබෙන අතු ඉති ගස්කොළන් මලකුණු හැම එකක හැම එකකම ඇදලා ගන්න පුළුවන් එක්තරා විදියක උපාදානයකුත් ඇති වෙනවා අර තණ්හාව පිරීමට සුරුසුරු ගගා අරව ඔක්කොම ඇදලා ගන්න ස්වභාවයක් මේ දියසුලිය ඇති වෙනවා එතකොට මෙතන මහා ජවයක් වේගයේ ජවයකින් වේගයකින් කරකැවෙන දියසුලියක් ක්‍රමක්‍රමයෙන් නිම්වලල්ලත් විශාල වෙනවා මහා භයානක තත්ත්වයක් මෙතන තියෙනවා. මේ දේශනයක් කියන ආකාරය සම්මාසේ ඉතරම් ජීවියක් කවලා විස්තර කරනවා. කියන්නේ හරියට නිකන් දේශුලියට හිතන්න පුළුවන් වගේ මේ සායනාසේ මේ බොහොම අර සාහිත්‍යානුකූලව සාහිත්‍යයට ගලපලා මේක ලස්සනට විස්තර කරනවා. ඉතින් පෙන්වන්නේ කුංචි දේවලක් තියෙනවා. එයා ඉතින් අනිත් ප්‍රධාන දේවලත් එක්ක ප්‍රධාන ගඟත් එක්ක මේ සාමාන්‍යයෙන් පහළට ගන්න ස්වභාවයයි තියෙන්නේ. නමුත් ඒකෙදී යම්කිසි හේතුවක් නිසා එයා මේ ඉස්සරහට යන්න උත්සාහයක් කරනවා. ඉතින් මේ හේතුව ඇත්තම සමාලාවට ඒකට හම්බෙච්ච මගදී හම්බෙච්ච බාධාවක් වෙන්න පුළුවන්. නැත්නම් මොනා හරි දෙපැත්තෙන් ආපු පීඩනයක් වෙන්න පුළුවන්. මෙන්න මොනවා මොනා හරි යම් යම් හේතුන් නිසා මේ එක දියලල්ලක් ආපස්සට ගමන් කරන්න උත්සාහයක් දරනවා. නමුත් මේ මේ උත්සාහය ඒ තරම් සාර්ථක වෙන්නේ මොකද ප්‍රධාන මේ ගඟේ ගැලීම පහළට සිද්ධ වෙන ගඟේ ප්‍රධාන ගැලීම ඊට වඩා ප්‍රබලයි ශක්තිමත් ඒ නිසා ඒ ශක්තිය මත නැත්නම් ඒ ප්‍රවාහය මත ගැටිලා නැත්නම් හැපිලා අර දියවැල ආපස්සට එන ස්වභාවයක් තියෙනවා ඕක නැවත නැවත සිද්ධ වෙන්න සිද්ධ වෙන්න මේක මේ එතන නිකන් චක්‍රයක් වගේ නිකන් ආපහු ඇවිල්ලා කැරකෙනවා වගේ දෙයක් සිද්ධ වෙනවා ඒ ඒ සිද්ධ වෙලා දැන් සිද්ධ වෙන්නේ දැන් ඉස්සරහට යන්නත් බෑ. දැන් මෙතන ඒ වුණාට පෙරපොමකුත් තියෙනවා. ඉස්සරහට යෑමේ වමනාවක් ඉස්සරහට යෑමේ ශක්තියකුත් ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේකේ මේකේ වෙන යන්න පුළුවන් විකල්ප විකල්ප මාර්ගයක් වශයෙන් තමයි ඔක ඉස්සරහට යනවා වෙනකොට යටට යන්න පටන් ගන්නවා. වතුර කපාගෙන යට වතුරට බහින ස්වභාවයක් පටන් ගන්නවා. ඒ හරහා තමයි ඔන්න එතනම කැරකි කැරකි හරියට නිකන් කුණීලයක හැඩයට නැත්නම් කිරිකොට්ටක හැඩයට මේක අර මේ නිකන් කෝණාකාරව මේක යටට යන්න පටන් ගන්නවා. හේතුක ආකාරයට මේක යටට යන්න පටන් ගන්නවා. මේ දැන් කැරකි කැරකි යට යනවා. කැරකි කැරකි යට යනවා. මෙතෙන්ද දැන් අඩු පීඩන තත්ත්වයක් මේ දියසලිය ඇතුලේ හට ගන්නවා. අඩු පීඩන තත්ත්වයක් කියන්නේ හැමතිස්සෙම එතකොට එතන පීඩනය ආයි සමාන කරගන්නවා. බාහිර තියෙන පීඩනයත් එක්ක සමාන වෙන්න නම් ඔන්න ඒක ඇතුලට සමාන හරි ඇදලා ගන්න සිද්ධ වෙනවා. අඩු පීඩන තත්ත්වයකදී හැම දෙයක් රටේ තියෙන දේවල් ඇදලා ගන්න ස්වභාවයක් තියෙනවා. එතකොට අන්න මේ වටේ තියෙන්නේ මොනවාද මේ ගඟේ එතකොට සාමාන්‍යයෙන් ඒ ගඟේ තියෙන කුණුරොඩු ගාගෙන ඒකේ ගහගෙන යන දේවල් මල කුණු ආදී දේවල් මේ මොනවා හරි වටේ පිටේ තියෙනවනේ මේ ඔක්කොම එතකොට මේ දියසුලිය ඇතුළට ඇදලා ගන්න. එතකොට දැන් ලොකු කටයුතු ගණනාවක් මෙතන සිද්ධ වෙනවා එකක් තමයි මේක. සමාවටේම කැරකෙනවා සුලියක් වශයෙන් කැරකෙනවා ඊට අමතරව ඇතුලේ තියෙනවා පාතාලයක ස්වභාවයක්. ඒ පාතාලයේ ඒ අඩු පීඩන ස්වභාවයට ගැඹුරකට ඇදලා ගන්නවා වටේ තියෙන සියල්ල. එතකොට දැන් මේ ලොකු ක්‍රියාකාරීත්වයක් දැන් මෙතන හට ගන්නවා. එතකොට මේ දියසුලියේ ක්‍රියාකාරීත්වය මේ මිනිස්සෙක් තුළ තියෙන ක්‍රියාකාරීත්වය සෑහෙන සමාන කරලා මෙතන දක්වනවා ඉස්සරහට. මොකද මේ දියසුලියේ තියෙන්නේ තර වගේම කැරගෙන ස්වභාවයක්. එකතන කැරගෙන ස්වභාවයක්. ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක එකිනෙකට බොහොම මේ භයානක විදිහේ සම්බන්ධයක් නැත්නම් භයානක විදිහේ සමබරතාවයක් තමයි මේ දියසුලියේ තියෙන්නේ. ඒ වගේමයි ඒකේ අර තියෙන අවපීඩන තත්ත්වය නිසා උරා ගැනීමක්, අවශෝෂණය කර ගැනීමක්, තමන් වෙතට ඇද ගැනීමක් තියෙනවා. ඒකත් නිකන් අර අපේ හිතවල තියෙන නිකන් තණ්හාව නිසා තමන් වෙතට ඇද ගැනීමක්, තමන් සතු කර ගැනීමක්, ළඟට එකතු කර ගැනීමක් වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ මිනිස්සෙක් තුළ ඒ හිතක සිද්ධ වෙන ඕනම සත්‍යයක් තුළ හිතක සිද්ධ වෙන මෝහයෙන් මුලා වෙච්ච ස්වභාවය එතකොට මේ දියසුලියක සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයට උපමා කරලා බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. දැන් අපි ටිකක් ටිකක් ඉස්සරහට යමු. මේ ක්‍රියාකාරීත්වය මේ විදිහට තියෙනකොට මේකට අත දික් කරලා අපිට පෙන්වන්න පුළුවන් දැන් ගඟක මුහුදක වතුරවල මේ වගේ ක්‍රියාකාරීත්වයක් තියෙනකොට අපිට පෙන්වන්න කරන්න පුළුවන් අතන කියලා කියන්න පුළුවන් මෙතන කියලා කියන්න පුළුවන් ඔන්න ඔතන කියලා කියන්න පුළුවන් කොහොම තත්ත්වයක් එනවා මක් නිසාද මෙතන එක්තරා ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා සාමාන්‍යයෙන් ලෝකයා ක්‍රියාකාරීත්වයක් තියෙන තැනකට තමයි ඒකකයක් කියලා කියන්නේ නූතනයේ යෙදෙන වචනයක් වචනයක් ඒකකයක් කියලා ඒකකයක් කියන එක එහෙම නැත්නම් මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් ආයතනයක් ඔය ක්‍රියාකාරීත්වයක් ඇති තැනකට ඒකක මධ්‍යස්ථාන ආයතන ආදී පද යෙදෙනවා. ඔන්න එතකොට අර දියසුලියත් දැන් මහා වැඩ කොටසක් කෙරෙන තැනක්. ඒක නිසා මේකට නමකුත් දෙන්න පුළුවන් අතන කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අරතන කියලා කියන්න පුළුවන්. මෙතන මේ තැන මෙයා කියලා කියන්න පුළුවන්. ඔය විදිහට නොයෙකුත් ආකාරයෙන් පුරුෂත්වයක් ආරෝපණය කරලා හරි නැතිව හරි මේක පෙන්눔 කරලා කියන්න පුළුවන්. අදිවචනපත, නිරුක්තිපත, පඤ්ඤාක්තිපත විවෘත කරන්න පුළුවන්. මේ දියසුලිය අනුව නමුත් මෙතන තිබෙන ක්‍රියාකාරීත්වය ගැන ක්‍රියාවලිය ගැන අපි හිත යොදලා බැලුවොත් මොකක්ද මෙතන මේ කරන්නේ මෙතන මහ විපර්යාසයක් අර ගියවැල හිතා ගන්නවා අවිද්‍යාවෙන් මෝහයෙන් මට පුළුවන් ඉදිරියට යන්න කියලා එහෙම ගිහිල්ලා හැපිලා වටරවුම එක්තරා නිෂ්ඵල ගමනකයි මේ යෙදෙන්නේ පතුල දක්වාම හාරගෙන යන නිෂ්ඵල ගමනක යෙදෙන්නේ එතකොට ඒ එකක් ඒක ඒකම ඒ එකම අවිද්‍යාව එක පැත්තකින් තියෙනවා අනිත් පැත්තෙන් අර දියසුලියෙන් හැරෙන මහා පාතාලේ නිසා තණ්හාවක් ඒ තණ්හාව කිරෙන ඊළඟට වටපිට තියෙන දේවල් හැම එකක්ම හැදගන්න ස්වභාවයකුත් තියෙනවා මහා උපාදානයක් ඔන්න ඔතන තමයි ඉතින් භවයේ තියෙන්නේ දැන් මෙතන එහෙම එහෙම පිටින්ම ක්‍රියාකාරී මධ්‍යස්ථානය එතකොට මේ අපි මුලින් ගඟක් ගැන කලකල බැලුවොත් ළඟේ බොහොම ස්වාභාවික චලනයක් තියෙනවා. ස්වාභාවිකව අපිට මේ ගඟ ගලනවාද කියලාවත් තේරෙන්නේ නැහැ. හුදු පැවැත්මක් විතරයි සාමාන්‍යයෙන් ගඟක තියෙන්නේ. දැන් ඊළඟට මේ දියසොලියක් ඇතිලා තියෙන අවස්ථාව බැලුවොත් එක තැනක බොහොම රළු පරළු විදිහට බොහොම සැඩ පරුෂ විදිහට සෑහෙන්න මේ බොහොම මේ බොහොම ක්‍රියාකාරී විදිහට මෙතන මේ වියසුලියක් හටගත්තා නම් අපිට ඒක මේ මධ්‍යස්ථානයක් වශයෙන් ඒකකයක් වශයෙන් දෙයක් වශයෙන් තැනක් වශයෙන් අන්න අතන මේ මේ මේ මේ වියසුලියක් තියෙනවා කියලා අපිට පෙන්눔 කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගඟ කලනකොට ගඟේ තියෙන බොහොම නිශ්චල ස්වභාවයක් සාමාන්‍ය නිෂ්කලංක ස්වභාවයක්. නමුත් දැන් මෙතන වියසුලියක් කියලා දැනගුවාම එතන අර ගඟේ සාමාන්‍ය චලනයට වඩා ගඟේ තියෙන සාමාන්‍ය ගලණයට වඩා සෑහෙන්න නිකන් එක තැනක් විතරක් දැන් ඔන්න විශේෂ කරලා පෙන්න පුළුවන් අන්න අර තැන මේ වියසුලියක් තියෙනවා අන්න අර තැන යමක් සිද්ධ වෙනවා අන්න අර තැන මොකද්ද දෙයක් තියෙනවා කියලා අන්න අපිට මේ විශේෂ තැනක් වෙන් කරලා පෙන්න පෙන්වීමේ හැකියාවක් තියෙනවා එහෙම නැත්නම් ලොකු විශාල ගඟක් දිහා බැලුවහම විශේෂත්වයක් පෙන්වන්න දෙයක් නැහැ නිකන් ඔහේ ගඟ ගලනවා එච්චරයි තියෙන්නේ නමුත් මෙතන දැන් ලොකු මධ්‍යස්ථානයක් වශයෙන් ලොකු තැනක් වශයෙන් මේ මේ මේ මේ දෙයක් තියෙනවා මේ දැන් ඊළඟට මෙතන කෙනෙකුට එතකොට කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් නැත්නම් දෙයක් වශයෙන් තනක් වශයෙන් පෙන්වීමට හැකියාවක් තියෙනවා. දැන් මේ වගේමයි දැන් මිනිස්සේ පුජ්‍යලයක් තුල අපි සාමාන්‍යයෙන් මිනිස්සු පුජ්‍යලය හඳුනන අරයා මෙයා නැත්නම් අර තන මේ තන කියලා අර තනක් මුල් කරගෙන මේ හඳුනන ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් මේ අපි සාමාන්‍යයෙන් පුජ්‍යලයක් හඳුන්වන්න තන අර තැන මේ තැන කියලා කියන නම ඒ නම් කිරීම එක පැත්තකින් බැලුවාම සෑහෙන ගැඹුරක් තියෙන වචනයක් කියලා කියන්න පුළුවන්. මොකද අර එතනක් දැන් මේ දියසුලීක ක්‍රියාකාරීත්වය වගේ තණ්හා මුල් කරගෙන තමන් විතර ඇදගන්නවා ඊළඟ අවිද්‍යාව මුල් කරගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා තමන්ට මේ තුල මේ සංසාරේ නැත්තම් කෙනෙක් වෙලා ඉන්න පුළුවන් කියලා ඒ මුලින් ගත්ත අවිද්‍යාවක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ තණ්හාවේ අවිද්‍යාවේ ක්‍රියාකාරීත්වය නිසා ඔන්න කෙනෙක් කුජලෙක් මමෙක් සත්වයෙක් කියලා ඔන්න පනවගෙන අපි මේ සංසාරෙකට කෙනෙක් වෙලා මමෙක් වෙලා සත්වයෙක් වෙලා පුජ්‍යලෙක් වෙලා දිර ගමන් කරන්න හදන උත්සාහයක් තියෙනවා. ඒතකොට දැන් මේ විදසුණීයක ක්‍රියාකාරීත්වය වශය වගේම ඒතකොට කෙනෙක් පුජ්‍යලෙක් තුලත් මේ බඳු මෝ අවිද්‍යාවයි තණ්හාවයි මුල් කරගත්ත ක්‍රියාකාරීත්වයක් තියෙනවා. කියන්නේ මේ දියසුලිය ස්වභාවය අපිට දකින්න පුළුවන් අපේ මේ ශරීරයේ පවා මේ ආස්වාස ප්‍රස්වාස මෙතනක් තියෙන්නේ හිස්වීම් පිරවීම් ගොඩක්. අපි ප්‍රාණය කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාස තියෙන්නේ අර දියසුලිය ක්‍රියාකාරීත්වය වගේ දෙයක්. මේ පෙනහළු වල ක්‍රියාකාරීත්වය අර විදිය දෙයක්. අපේ හෘදය වස්තුව, අපේ රුධිර ධාවනය මේ කොයි එකක් එකක් මේ කොයි එකක් ගත්තත් එක්තරා විදියක කරකැවිල්ලක් තිබෙන්නේ. බැලූ බැල්මට මේක ස්වංක්‍රීයත්වයක් වගේ සාමාන්‍ය ලෝකයා ස්වංක්‍රීය කියලා වචනයක් හොදනවා මේ කාලේ. Tamanටම කියන්න පුළුවන් කරන්න පුළුවන්. Tamanටම කරන්න පුළුවන් ස්වභාවයක් වගේ මෙතන තියෙන්නේ. නමුත් නමුත් බලනකොට මෙතන මහ විපර්යාසයක්. අර ආස්වාස ප්‍රස්වාස ආදී හැම එකකම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක ඝට්ටනයක්. අර දියසුලිය වගේ තමයි. දියබැල මහ ජල කඳක් එක්ක හැපිලා තෙරපිලා කරන මහා විපර්යාසය වගේ තමයි මේ මුළු මහත් පැවැත්ම භවය පුරාම ඔය ලක්ෂණ ඔය ලක්ෂණය තිබෙනවා අපේ ශරීරය පිළිබඳවත් ඒ වගේ වැඩිදුරට නොකියුවත් තේරුම් ගන්න පුළුවනි සමාජයේ පැවැත්මත් ඒ වගේ එකක් දැන් සමාජයේ පැවැත්ම ගැන සමාජ ජීවිතය ගැන සමාජ ධර්ම ආදිය ගැන කල්පනා කරලා බලනකොට අපිට අයිතිවාසිකම් භුක්ති මිදෙන්න නම් අපි යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. මෙතන අන්තෝ ජටා බහි ජටා තත්ත්වයක් තියෙන්නේ. අයිතිවාසිකම් භුක්ති විඳින්න යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගේම බලතල පාවිච්චි කරන්න නිදහස තියෙනවා. නමුත් වගකීම් වලින් බැඳිලා ඔන්න ඔතනක් තියෙන්නේ අන්තෝ ජටා බහි ජටා වගේ තත්ත්වයක්. දැන් මේ ඊසුලියක ක්‍රියාකාරීත්වය නැත්නම් මේ ප්‍රතිවිරුද්ධ බල වේග දෙකක තියෙන බොහොම භයානක සමබරතාවය ඒකට මේ අපේ හිතෙත් තියෙනවා අපේ කයෙත් තියෙනවා මේ බාහිර සමාජයේත් තියෙනවා ආර්ථිකයේත් තියෙනවා මේ හුඟාස් තැන්වල මේ සංසාර පුරා දකින්න අවස්ථාවන් ලැබෙනවා. ඒත් ඒ කාරණේ තමයි ස්වාමීන් වහන්සේ මතු කරලා පෙන්නන්නේ. දැන් අපි අපේ රුධිර ධාවනය කරකලා බැලුවොත් එතකොට මේ රුධිර ධාවනයේදී ඔන්න දැන් හෘදේ වස්තුව සිදුවෙන පීඩනයයි, කය පුරා සිදුවෙන සංසරණයයි, හෘද සංසරණයයි මේ දෙක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මේකේ යොදන පීඩණයෙන් හෘදේ වස්තු මොහොතක් මොහොතක් පාසා යොදන පෙරපුම හරහා ඔන්න කය පුරා ඔන්න මේ විදිහේ සංසරණය වෙනවා. ඒතර මේ දෙක අතර තියෙන සම්බන්ධය. ඊළඟට තවත් පැත්තකින් ගත්තොත් දැන් ස්වාමින්වහන්සේ මතක් කරලා පෙන්නනවා දැන් වෙනහළු වල සිද්ධ වෙන මේ ශ්වසන ක්‍රියාවලිය හුස්ම ගැනීම හුස්ම හෙළීම ආශ්වාස ප්‍රශ්වාස ආස්වාස ප්‍රස්වාස අතර මේ තියෙන තරාන්දමක සමබරතාවය, සමතුලිතතාවය. ඊළඟට කය විතරක් නෙමෙයි දැන් එළියේ තියෙන මේ සමාජය, සමාජ සමාජීය පසුබිම දිහා බැලුවා. එතරම් තියෙනවා මේ සමාජ ධර්මවලක් තියෙනවා මේ වගේ ප්‍රතිවිරුද්ධ බල දෙක සම්බන්ධතාවය. ඒක තමයි මෙතෙන්දී පෙන්වන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන අයිතිවාසිකම් භුක්ති විඳින සම්බන්ධයෙන්. නමුත් කෙනෙක් අනිත් පැත්තට කතා කරනවා යුතුයකම් ඉෂ්ට කිරීම සම්බන්ධයෙන්. ඒතර අපි ගොඩක් දෙනෙක් කැමති තමන් සතු විවිධාකාර අයිතිවාසිකම් භුක්ති විඳගෙන සැප විඳගෙන ජීවත් වෙන්න. නමුත් තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුයකම් මොනවාද කියලා අමතක කරනවා. හැබැයි බලාපොරොත්තු වෙන අනිත් අයගෙන් තමන්ට කෙරෙන්න ඕන ටික ඔක්කොම තම අනිත් අය තමන්ට ඉෂ්ට කරා වී කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට මේ තමන් මේ මේ දේවල් කොයිතරම් බලාපොරොත්තු වුණත් තමන්ගේ අයිතිවාසිකම් තමන් රැක ගන්න ඕනේ භුක්ති විඳින්න ඕනේ කියලා කොයිතරම් බලාපොරොත්තු වුණත් තමන්ගේ අතින් තමන් වෙන්න තිබෙච්ච යුතුකම් ටික ඉෂ්ට වෙන්නේ නැත්නම් ඉෂ්ට කරන්නේ නැත්නම් අර බාහිරින් එන දේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ තමන් තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම් ටික ඉෂ්ට කිරීමත් අනිත් ඒ වගේම තමන්ට ලැබිලා තියෙන தත්ත්වය හරහා තමන්ට ලැබෙන අයිතිවාසිකම් ටික භුක්ති විඳීමත් කියන මේ දෙක අතර මේ කාරණා දෙක අතර ඒතර අන්‍යෝන්‍ය වශයෙන් එක්තරා අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් දෙකක සමබරතාවයක් තියෙනවා. දැන් තවත් එකක් ස්වාමීන් වහන්සේ මතක් කරලා පෙන්නවා කෙනෙක් බලය තියෙන පුළුවන්. නමුත් බලය Tamanට කැමති කැමති විදිහට පාවිච්චි කරන්න බෑ. එතෙන්දී තියෙන්නේ මේ මේ බලයක් දෙන්නේ යම්කිසි වගකීමක් සහිතව. නැත්නම් යාගෙන් යම්කිසි මේ කටයුත්තක් කර ගැනීම සඳහා තමයි කෙනෙකුට බලයක් දෙන්නේ. බලයක් පවරන්නේ. එතකොට මේ බලය පැවරුව පමණින් Tamanට කැමති කැමති විදිහට ඒක හැසිරෙන්න විදිහකුත් නැහැ. එහෙම බලය තිබුණ පමණින් එපමණ නිදහසක් නැහැ. ඒ වෙනුවට අන්න යම් යම් යම් වගකීම් තියෙනවා. සීමාවන් තියෙනවා. ඒ සීමාවන් තුල ඒ වගකීම් වලින් බැඳිලා තමයි එයා අර බලය පාවිච්චි කරන්න තියෙන්නේ. ඒතර බලයත් Tamanට ලැබිලා තියෙන මේ බලයත් ඒ වගේම Tamanගෙන් වෙන්න වෙන්නක මේ Tamanට මේ බලයට යොදලා තියෙන වගකීමුත් අතර ඉස්තරාන්දමක සම්බන්ධයක් තියෙනවා. ඒතකොට දැන් මේවා තින් අපිට ඇත්තටම මේ සමාජීය වශයෙන් තේරුම් ගන්න පුළුවන් නැත්නම් සමාජ ධර්ම වශයෙන් තේරුම් ගන්න පුළුවන්. තව ඉස්සරහට තින් අනිත් පැත්තෙන් සලකන්න පුළුවන් දැන් අපේ ආර්ථික විද්‍යාව අනුව සලකුවාම. අපි විවිධාකාර භාණ්ඩ නිපදවනවා. ඒ නිපදවන්නේ සමාජයේ තියෙන නැත්නම් පාරිභෝගිකයන්ගේ තියෙන ඉල්ලුමට ඉල්ලුමට සරිලන විදිය. ඒකට මේ ඉල්ලුමත් සැපයුමත් අතරත් මේ වගේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙනවා. මොකද පාරිභෝගිකයන්ගෙන් ඉල්ලුමක් නැත්තම් ඒ ඉල්ලුමක් නැති භාණ්ඩයක් නිපදවල වැඩක් නැහැ. මොකද පිටින්නේ නැහැ. ඒ වගේමයි භාණ්ඩය මේ ලොකු ඉල්ලුමක් තියනවනම් ඒ ඉල්ලුමට සරිලන්න මේ සැපයුමකුත් පුළුවන් තරම් නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ ඉල්ලුමට සල්ලන විදිහට තමයි සැපයීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ඉල්ලුමයි සැපයීමයි අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙනවා. එතකොට ඒ කාරණේ ස්වාමීන් වහන්සේ ඊළඟට මතු කරලා පෙන්නනවා අපි ඉස්සරහට යමු. ඔය විදිහට සමාජය පිළිබඳවත් එහෙමයි ආර්ථික මූලධර්ම පිළිබඳව අපි ඉතින් ඒව විස්තර වශයෙන් නොකියුවත් කෙටියෙන් සඳහන් කළොත් ඒ අර්ථ ක්‍රමය ගැන කල්පනා කරලා බැලුවත් මහ පුදුම අන්දමේ තත්වයක් තියෙන්නේ. දැන් යම් යම් නිෂ්පාදන පිළිබඳව කල්පනා කරලා බලනකොට ඒ නිෂ්පාදන වලට වෙළඳ පොලක් ලැබෙන්නේ ඉල්ලුමක් තිබුණොත්. සිංහල සිංහලයෙන් කියනවා නම් ඉල්ලුම සැපෙවුම කියලා පද දෙකක් තියෙනවා. පාරිභෝගිකයාගේ ඉල්ලුමක් තියෙනවා නම් තමයි ඒකට සැපයුමක් තියෙන්නේ. එතකොට ඉල්ලුමත් සැපයුමත් අතර මහ පෙරකීමක්. මහපට මහපටලවිල්ලක් මේ ආර්ථිකය පිළිබඳව තියෙන්නේ. ඒක නිසා තමයි අර සමහර ධනවත් රටවල් වෙළඳ පොලේ මිල ගණන් පහත බහින නිසා අතිරික්ත ධාන්‍ය වැඩිපුර නිපදවන්න නිපදවන ධාන්‍ය මුහුදට ගිහින් දාන්නේ. මේක බැලුවහම විහිළුවක් වගේ. නමුත් අර ආර්ථික මූලධර්ම නිසායි පැවැත්මේ තියෙන භයානක භයානකත්වයක් මෙතනින් හෙළි වෙනවා. මේකට උපමාවක් තියෙනවා. උපමාවක් කියතොත් උපමාවක් කියතොත් අපිට ටිකකට හිතමු එක ප්‍රමාණයේ සර්පයින් දෙදෙනෙක් එකිනෙකා ගිල ගන්න උත්සාහ කරනවා. එකෙක් අනිකාගේ වල්ගේ ඉඳන් ගිල ගන්න ගිල ගන්න පටන් ගන්නවා. ඔය විදිහට ඔය විදිහට දෙන්නම ගිලින්න ගිලගෙන ගිලගෙන ගිහිල්ලා මැදට ආවම අපිට මොකද්ද දකින්න ලැබෙන්නේ සර්ප චක්‍රයක්. ඔය සර්ප චක්‍රයේ එකිනෙකා ගිල ගන්න ගන්න උත්සාහය ඉෂ්ට කරගන්න වටේට රවුමට යනවා. ඒක කවදාවත් විසඳෙන තත්ත්වයක් නොමේ. කවදාවත් විසඳෙන තත්ත්වයක් නොවේ. ලෝභ, දේශ, මෝහ වගේ ඔය විදිහේ වටරවුමක් යනවා. ඔය සර්පචක්‍රයේ තියෙන්නේ තියෙනවා වගේම එක්තරා අවදානම් තත්ත්වයක් අපේ ශරීරයේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳව, ලේ ධාවනය පිළිබඳව, සමාජයේ පැවැත්ම පිළිබඳව, ආර්ථිකය පිළිබඳව මේ හැම එකේම තියෙන්නේ මහ පුදුම අන්දමේ අවදානම් අන්දමේ සමබරතාවක්. අවදානම් අන්දමේ සමබරතාවක්. දැන් අපි මතක් කරගෙන යනවා වගේ දැන් මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක ක්‍රියාත්මක වීමක් හුඟාවක් තැන්වල තියෙනවා. දැන් අපි වෙනත් අපි මේ විදුලියට සම්බන්ධ දෙයක් කල්පනා කරලා බලුවොත් විදුලි සැපයීමක් තියෙනවා. ඒකට ඒක පාවිච්චි කරලා කරන එක්තරාන්දමක යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දැන් මේ අපි ෆෑන් එකක් කියලා සැලකුවොත් විදුලිය සැපයීමක් තියෙනවා. ඒක පාවිච්චිලා ඔන්න මේ විදුලි පංකාවක් කැරකෙනවා. ඒතර මේ කැරකවීමයි විදුලි පංකාව කැරකවීමයි හරහා අපිට මේ බුලන් ලැබීමයි දැන් අර විදුලි සැපයීමයි අතර තියෙන්නේ එක්තරා අන්දමක සම්බන්ධයක්. එක්තරා අන්දමක ඉල්ලුම සැපයීම සම්බන්ධයක් තමයි එතනක් තියෙන්නේ. ඒ වගේමයි දැන් ආර්ථික සම්බන්ධයනොත් දැන් ස්වාමීන් වහන්සේ විස්තර කරනවා වගේ මේ ඉල්ලුම සැපයීම කියන සම්බරතාවයක් අත සම්බන්ධයක් තියෙනවා. ඉල්ලුමට සරලන්න තමයි සැපයීම තියෙන්නේ. සැපයීමක් නැත්නම් ඉල්ලුම හපුරන්නත් බැහැ. මේ දෙකේ අතර තියෙනවා 아무තු සම්බන්ධයක්. ඊළඟට ආස්වාස ප්‍රස්වාස අතර මේ වගේ සම්බන්ධයක් තියෙනවා. රුධිර ධාවනයේ මේ වගේ සම්බන්ධයක් තියෙනවා. විඤ්ඤාණ නාම රූප අතර මේ වගේ සම්බන්ධයක් තියෙනවා. ඒකට මේ වගේ ටිකක් අවදානම් මට්ටමක තියෙන සම්බන්ධයක් නැත්නම් අවදානම අවදානමක් සහිත සමබරතාවයක් තමයි ඒතර මේ සංසාරය කියලා කියන්නේ. නැත්නම් මේ අවදානමක් සහිත සම්බන්ධ සමබරතාවයක් තමයි අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ මොකක්ම හරි එකක් සමබර නොවි එකක් විෂමපත්වයකටපත් වුනොත් ඔන්න ප්‍රශ්නයක් නැත්නම් ආකූල භාවයක්, ව්‍යාකූල ස්වභාවයක් හටගන්නවා. අපේ රුධිර දහවනයේදී හෘදය ඒ ස්පන්දනයේ වේතු වේගයේ යම් පමණක වෙනසක් සිදු වෙනවා නම් ඔන්න මේ හෘද රෝග හටගත්තා කියලා ඔන්න ඉතින් බෙහෙත් කරන්න යන්න සිද්ධ වෙනවා. ඊළඟට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේදී අවශ්‍ය විදිහට ඒ වේගය පැවැත්ුනේ නැත්නම් ආස්වාසයි ප්‍රස්වාසය අතර ඒ පවතින ඕන සම්බන්ධතාවය තිබුණේ නැත්නම් ඔන්න සතුන රෝගයක් හටගත්තා කියලා ඔන්න බෙහෙත් කරන්න යන්න සිද්ධ වෙනවා. ඊළඟට ඉල්ලුම සැපයුම අතර ඒ සම්බන්ධතාවය නිතර පැවැත්ුනේ නැත්නම් ඔන්න ඒක පිට රටින් ආනයනය කරන්න සිද්ධ වෙනවා නැත්නම් මේ විවිධාකාර සමාජ නීති පනවලා මේ සැපයුම නවත්තන්න සිද්ධ වෙනවා. ඒ වගේ ඔන්න අත දාලා ඔන්න යම් යම් මේ ප්‍රශ්න විසඳන්න තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මේ වගේ මේ බොහොම අවදානමක් සහිත සම්බරතාවයක් ගාත් තැන්වලදී දකින්න ලැබෙනවා. මේකම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ දුකක් කියලා. ඒ කියන්නේ මේ අපි කොවිතරම් මේක සපක් හොයන්න බැලුවා. මේ ප්‍රතිවිරුද්ධ ධර්මතාව දෙක කොහොම මේ භයානක අන්දමේ සමබරතාවයක් සහිතව මේ ලෝකේ දුවන නිසා අපිට කොයි වෙලාවකවත් මේකෙන් ස්ථිර සැපයක් ස්ථිර සෝයක් බලාපොරොත්තු වෙන්න අවස්ථාවක් නැහැ. ඒකම තමයි එතකොට මේ පැවැත්මේ ඇති දුක වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපි යම් ඊළඟ ඡේදයට. මේක තමයි අර භවයේ පිළිබඳව මේ පැවැත්මේ ඇති දුක බුදුරජාණන් වහන්සේ දුටුව දුක සමුදය පක්ෂය ගැන කල්පනා කරලා බලනකොට ලෝකේ තියෙන්නේ දුක්ඛ ස්වභාවය බැලූ බැල්මට මේ හැම එකකම ස්වංක්‍රීයත්වයක් වගේ පේනවා මේ ශරීරය පිළිබඳවත් එහෙමයි මේ යන්ත්‍ර ගැන කල්පනා කරලා බැලුවත් සමහර විට ජල පොම්ප ආදිය එහෙම නැත්නම් විදුලි උපකරණ ආදිය හැම එකක්ම ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක සංකල්පණයකිනුයි ක්‍රියා කරන්නේ ඔය විදිහට බැලුවාම කිසිම දෙයක ස්වයංක්‍රීයත්වයක් නැහැ ඔටෝමැටික් දෙයක්වත් ඔටෝ නෑ ඔටෝමැටික් දෙයකවත් ඔටෝමැටික් දෙයකවත් ඔටෝ බවක් නැහැ ඇත්ත වශයෙන් තියෙන්නේ දුකසේ දරා සිටීමක් මේක තමයි අර දුක්ඛ කියන කෙටි වචනේ තේරුම දුක් කියන්නේ දුකසේ ක කියන්නේ දරා සිටීම දුකසේ නමුත් දරා සිටිනවා දරා සිටින නමුත් දුකයි එතකොට දුක්ඛ කියන එකේ අර්ථය උතනින් ගන්න පුළුවන් එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ දුක කියන වචනේට හරියට අස්සන අරුණක් වීමක් එතකොට පෙන්වන්නේ. දුකසේ නමුත් දරා සිටිනවා. ඇත්තට මුළු ලෝකෙම තියෙන මේ දුකසේ නමුත් දරා සිටිනවා. මේක නිසා වෙන්නේ නැති අර රහත් වුණා නම් කෙනෙක් අරහත්ත්වයටපත් වුණාම මේ මේ ප්‍රකාශ කරනවා කියන්නේ නැත්නම් දැනගන්නවා කියන්නේ මේක වෙන දකින්න කියලා ගන්න කියලා සාරයක් නෑ මේකේ තියෙන දුකක් පමණයි. ඇති වෙනවා නම් ඇති වෙන දුකක් පමණයි, නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන දුකක් පමණයි කියලා අන්න ඒ බොහොම සංසාරය පිළිබඳව ඇති කරගත්ත විරාගයකට විරාගී හැඟීමකට අර තැනත්තා නැත්නම් මේ රහතන් වහන්සේපත් වෙනවා කියලා ධර්මයෙන් සඳහන් වෙනවා. මොකද මේ හටගත් නම් යම් තැනක ඒ හටගත් දුකක් විතරයි නිරුද්ධ වුණා නම් යම් තැනක ඒ නිරුද්ධුනේ දුකක් විතරයි කියලා ඒ સિદ્ધාන්තයට බැස ගැනීමක් නැත්නම් අවබෝධයක් හටගත් මේ ඒ තැනත්තා තුළ හටගන්න. ඒතකොට මේ මේ හැම දෙයකම දැන් සාවිනාසි මතක් කරනවා වගේ ඔටෝමැටික් දෙයකවත් මේ Taman තුලින්ම ආපු මේ දෙයක් නැහැ. මේ ඔටෝමැටික් දෙයක් තුල තියෙනවා තියෙන නැත්නම් ස්වයංක්‍රීය දෙයක් කියලා අපි හඳුන්වන දෙයක පවා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ බල දෙකක සමබරතාවය. හොඳයි. මේ එක්කම අපිට තවත් කාරණයක් මෙතනින් හෙළිදෙනවා. මේ දියසුලියේ ක්‍රියාකාරීත්වය නිසාම මෙතන කියලා කියන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණා. අපි තේරුම් නොකළ වචනයක් තියෙනවා. ඉත්තත්තං කියලා කලින් සඳහන් කළ පාඩේ එත්තාවතා වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤ උපනාය ඉත්තත්යක් දැක්වීම සඳහා මේ සංසාර වටය කැරකෙවි කියලා ඔන්න දැන් ඉත්තත්තං කියලා කියන්නේ මොකද්ද කියලා මොකද්ද බලමු ඉත්තං කියලා කියන්නේ මෙසේ බව එතකොට මෙසේ බවක් දැක්වීමට පුළුවන් තත්වයක් ඇති වෙනවා අර දියසුලිය නිසා මේ කාරණය හොඳට පැහැදිලි වෙන ගාථා දෙකක් සුත්තනිපාතේ ද්වේතානුපස්සනා සූත්‍රයේ සඳහන් වෙනවා. ජාති මරණ සංසාර සංසාරං යේ වජන්ති කුණක් උනම් ඉත්තභාවඤ්ඤ සාභාවං අවිජ්ජා යේව සාගති සංහා දුතියෝ කුරිසෝ දීගමද්ධාන සංසාරං ඉත්තභාවඤ්ඤ සාභාවං සංසාරං නාති වත්තති මේ ગાථා දෙකේම ඉත්ථභාව අඤ්‍යතා භාව යන පද දෙක සඳහන් වෙනවා බොහොම වැදගත් කාරණයක් බව මෙතනින් එළි වෙනවා එතකොට පළමුවෙන් කියවෙන්නේ යම් කෙනෙක් ಜಾති මරණ දෙක අතර මේ වටරවුමේ කරකැවිල්ලක් වශයෙන් නැවත නැවත ගමන් කරද්ද ඉත්තභාව අඤ්‍යතා භාවයක් වන මේ සංසාර ගමන අවිද්‍යාවගේම ගමනය අවිද්‍යාය ඒව සාගති ඒ ගමන අවිද්‍යාවෙන්ම යැවෙන ගමනක් කියන එකයි ඊළඟ ගාථාවේ කියවෙන සංහාව දෙවන්නා කොටගත් දෙවන්නා කියලා කියන්නේ දැන් ගමනක් යනකොට දෙවන්නේ එක් කරගෙන යන සිරිතක් කියනවනේ සමහරුන්ගේ සංගයේ ඒ වගේ සංහා ဒ ුතියෝ පුරිසෝ මේ සංසාරගත පුද්ගලයා සංහාව දෙවැන්න කොටගෙන යහලුව කරගෙනයි යන්නේ දීර්ඝ කාලයක් සංසාරේ ගමන් කරන්නේ ඉත්තභාව අඤ්ඤතා භාව ස්වභාවයේ ඇති මේ සංසාරය නොඉක්මවයි මේන් බේරෙන්න බේරෙන්නේ නැtei කියන්නේ බේරෙන්නේ නැtei කියන එකයි එතකොට මේ මේ වික්ත භාව කියන වචනේ අතරම අපි මේ අර දක්වන්නේ නැතුව ඒක විස්තරය කරන්නේ නැතුව තමයි මෙතන ඉස්සරහට ආවේ. දැන් මේ ඉත්තං ඉත්තත්වය නැත්නම් ඉත්ත භාව කියන එක තත්තං කියන එක විස්තර කරන්න දැන් ස්වාමීන් වහන්සේ පටන් ගන්නවා. මොකද අර මේ නිදාන මහා නිදාන සූත්‍රයේදී මේ සඳහන් වුණා එත්තවතා වට්ටං වට්ටති ඉත්තත්තං පඤ්ඤපනාය. කියලා මේ ඉත්තත්වයක් පැනවීම සඳහා මේ සංසාර වටේ නැත්නම් මේ දියසුලිය කරකිනවා කියලා එතකොට මේ සඳහන් වුණා. මේ ඉත්තත් කියන වචනේ ස්වභාව කියන වචනේ විස්තර කරන්න ස්වාමීන් වහන්සේ මේ දයතන්පසන සූත්‍රයේන ධාතා යුගලයක් ගන්නවා. මේ ධාති ජරා මරණ අතර මේ කරගෙන මේ සංසාර වටය විදිකට වෙන මේ චක්‍රය ඒක නැවත නැවත සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ තමයි අවිද්‍යාවයේක සාගතිය. අවිද්‍යාව කියන ගමනක් මේ මෙතන සිද්ධ වෙනවා. අපි හිතන් ඉන්නවා මම උපදිනවා මම මැරෙනවා එයා ඉපදුනා එයා මැරුණා කියලා අපි අර්ථ දක්වනවා. නමුත් මෙතන මේ නැවත නැවතත් අවිද්‍යාවම තමයි ඇතුලේ ගමන් කරලා තියෙන්නේ. එහෙම නැතු කෙනෙක් පුද්ගලයෙක් මමෙක් යාමක් නෙමෙයි මෙතන තියෙන්නේ අවිද්‍යාවගේම ගමනක් කියන එකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඊත් භාව අඤ්‍යතා භාවං අවිද්‍යාවේව සාගති. මේ එක් ස්වභාවයක් තියෙනවා ඒක හැමතිස්සම අනිත් ස්වභාවයක් බවට පත් වෙනවා. ඒ ස්වභාවය දිනා ඒක තවත් ස්වභාවයක් බවට පත් වෙනවා. ඒ ස්වභාවය දිනා ඒක තවත් ස්වභාවයක් බවට පත් වෙනවා. මේ විදිහට මේ අනිත්‍ය වෙවි අනිත්‍ය වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි අවිද්‍යාව දිගට දිගට දිගට දිගට ගමන් කරනවා. තණ්හා දුතියෝ පුරුෂෝ දීගමද්ධාන සංතර. එතකොට දැන් අපි ගමනක් යනකොට තව කවුරු හරි එක්කගෙන යනවා නම් කැඳවගෙන යනවා නම් පාළුවට කියලා එක්කගෙන යනවා නම් යාළුවෙක්ව දැන් මේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒකන් යන යාළුවා වෙන කෙනෙක් නෙමෙයි තණ්හාව කියලා. ඒ තණ්හාව දෙවන්න කරගෙන මේ මිනිස්සයා නැත්නම් මේ පුරුෂයා මේ සංසාරේ සැරිසරනවා දීර්ඝ කාලයක් තිස්සේ එයාට එතකොට මේ මෙසේ බව සහ අන්සේ බව මේ තියෙන ස්වභාවය තියෙනවා ඒක වෙනස් ස්වභාවයක් බවට පත් වෙනවා. මේ තියෙන ස්වභාවය තියෙනවා ඒක වෙනස් ස්වභාවයක් බවට පත් වෙනවා. මේ විදිහට මේ වෙනස් වීම වෙනස් වීම මේ සංසාරය යන ගමන නැවතීමක් නතර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කියන කාරණේ තවර මතක් කරලා දෙනවා. එතන මේ ජාති මරණ දෙක අතර මේ වටරව මේ කරගෙයිල්ල නැවත නැවත ගමන් කරනවාද? එහෙම නැත්නම් ඉත්තභාව අඤ්‍යතාව භාවයක් වන මේ සංසාර ගමන අවිද්‍යාවගේම ගමනක්. අවිද්‍යාය ඒව සාගති කියලා ස්වාමීන් වහන්සේ මතක් කරලා පෙන්නනවා. ඒකට මේ සංසාරගත පුද්ගලයා තණ්හාව දෙවන්න කොටගෙන යහලුව කරගෙන තමයි මේ දීර්ඝාරය ගමන් කරන්නේ. අපි තව ඉස්සරහට එනම් ඊළඟ දේශනාවේ තව ටිකක් මේකේ මේ මොකද මේ ඉක්ත භාව අඤ්‍යතා භාව ගැන තවත් විතර ගැඹුරට විස්තර කරනවා. අපි ඒවා ගැන ඊළඟ සාකච්ඡාවදී කතා කරමු. අන්තිම අදට ප්‍රමාණවත් කියලා. කටහරි මේ අද කිරිච්ච දේවල් ගැන තව ප්‍රශ්නයක් කරන්න තියෙනවා නම් විසඳ ගන්න තැනක් තියෙනවා නම් පොඩ්ඩක් ප්‍රශ්න කරන්න අවස්ථාවක් තියෙනවා. නිරුක්ති පද ගැන කියන්නේ ඔව් නාම රූප දෙක නැතුව විඥාණයට පැවැත්මක් නැහැ පැවැත්මක් නැහැ කියන්නේ ඔව් මේ එහෙම පැවැත්මක් තියෙන අවස්ථාවක් තියෙනවා හොඳයි නාම රූප දැන් ප්‍රශ්නේ උනේ නාම රූපයට විඥානයක් නැතුව ඉන්න පුළුවන් අවස්ථාවක් ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒක තමයි අපපතික්ෂිත විඥානේ අනිදර්ශන විඥාන සත්‍ය කියලා පෙන්නන්නේ ඒත් සම්මත දැන් හදේවත් වෙන්නේ මේ අසුරු කරගෙන කියනවනේ විඥානයේ පවතින. නෑ එතනදී දැන් විඥානය එතන එතනදී අදහස් වෙන්නේ නැහැ කෙනෙක් මිය යනවා කියලා. විඥානයේ පැවැත්මක් තියෙනවා නමුත් ඒ ඒ විඥාණයට ඒ කතා කරන අපපිච්චිත විඥාණයට මේ නාම රූපයක් අසුරු කිරීමේ අත්‍යවශ්‍ය බවක් නැහැ. ඒකයි ඔය අත්තිරාග සූත්‍රය කියලා සූත්‍රයක් මේ එනවා. ඒකදී අර ලස්සනට පෙන්නවා මේ හිතන්න මේ කුළු ගයක් තියෙනවා. ටිකක් උස ගයක් තියෙනවා. ඒ ගෙදර බිත්ති හතරක් තියෙනවා. මේ බිත්ති හතර මුහුණ දාලා තියෙන්නේ දිශා හතරකට. බටහිර දිශාවට, නැගෙනහිර දිශාවට, උතුරු දිශාවට, දකුණු දිශාවට. ඒ වගේමයි මේ බිත්ති හතරේ කවුළු හතරකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා වික්ෂුන් වහන්සේලාගෙන් මේ අපි තුමු නැගෙනහිර දිශාවෙන් දැන් ඉර පායනකොට ඒ නැගෙනහිර කවුළුවෙන් එනවා ආලෝක කදම්බයක්. සූර්ය කදම්බයක් එනවා. ඒක කොහෙද වැටෙන්නේ කියලා අහනවා. කරනවාම අහවාම ඉතින් වික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා මේක මේ මොකද නැගෙනහිර දිශාවෙන් ආපු හින්දා බටහිර බිත්තිය තමයි වදින්නේ. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ අහනවා දැන් බැරි වෙලාවක් මේ බටහිර බිත්තිය නැත්තම් කොහෙද ඒක වදින්නේ? ඉතින් ඒක ගිහිල්ලා වදිනවා පොළොවේ. පොළොවේ තියෙන්නේ බිත්තිය නැහැ. කෙලින්ම අර ආලව කදම්බේ ආවා ගිහිල්ලා ඔන්න පොළොවේ වදිත වෙනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා පොළොවේ කියලා උත්තර දුන්නාට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මෙතන පොළවක් තිබුණ නැත්නම් කොහෙද වදින්නේ? ඉතින් අපි සාමාන්‍යයෙන් පිළිගන්නවා මේ ජල පොළව මත තමයි මේ භෞතික ඝන පොළව තියෙන්නේ කියලා. ඉතින් ඒ සත්‍යදී නිසා වෙන්නේ නැති. ශික්ෂණ අහසලා උත්තර දෙනවා මේ පොළව නැත්තම් මේ ඝන පොළව නැත්තම් ඒක ගිහිල්ලා මේ ජලයේ තමයි වදින්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනින් අතර වෙන්නේ නැහැ. ජලයේ දෙපරින් නැත්තම් කොහෙද වදින්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා දැන් මේ ඒ ආලෝක කදම්නේද වදින්න තැනක් නැහැ. පතිත වෙන්න තැනක් නැහැ. හිත ගන්න තැනක් නැහැ. පතිත වෙන්න තැනක් නැහැ. අන්නතරින අපපතිත්තිතයි කියලා. දැන් මේ ආලෝක කදම්බය තියෙන ආලෝක කදම්බය නැතුව නෙමෙයි. ආලෝක කදම්බය තියෙනවා. නමුත් ආලෝක කදම්බයට ගිහිල්ලා වදින්න තැනක් නැහැ. අල්ල ගන්න තැනක් නැහැ. අන්නේ தත්ත්වය තමයි විඥානේ පෙන්වන්නේ. විඥානය අපි නිරන්තරයෙන්ම මෝහය නිසා, අවිද්‍යාව නිසා නිරන්තරයෙන්ම අරමුණක් ඇසුරු කරනවා. නාම රූපයක් ඇසුරු කරනවා. නමුත් කෙනෙක් භාවනාවක් කරා හොමින් මේ විපස්සනාව පඩන්න වඩන්න මේ නාම රූපයේ නාම රූපය එක්තරා ආන්දමකින් ජීවී යාමක්. සංඥාවන්ගෙන් ජීවී යාමක්. හිත නිමිති ගැනීමෙන් වැළකී සිටීමක් වෙන්න සිද්ධ පටන් අරගෙන ටික ටික යම් අවස්ථාවක අපි තුමු මේ විඥානයේ නාම රූපයක් දැසගත්තේ නැති අවස්ථාවක්. නාම රූපයක් පෙන්වන්න නොකරන අවස්ථාවක්. පහළ වෙනවද? ඒ අවස්ථාවේ විඥානේ නැතුව නෙමෙයි. අර සූර්ය කදම්බේ නැතුනේ නැහැ. සූර්ය කදම්බේ තියෙනවා. හැබැයි ඒක පතිත වෙන්න තැනක් නැහැ. එයාට පෙන්වන්න මෙන්න මෙතනයි කියලා පෙන්වන්න තැනක් නැහැ. විඥානේ තියෙනවා. විඥානයේ පැවැත්මක් තියෙනවා. ඒක හැබැයි දැන් නිකන් අර චිත්‍රපටියක් පෙන්වන්න නැති සුදු තිරේ වගේ. හිතන්න අපි අපි මේ චිත්‍රපටි ශාලාවකට ගියා. දැන් චිත්‍රපටියක් පෙන්වන්නේ නැහැ. ඒක සිදි පිරේ තියෙනවා. පිරේ මුකුත් පේන්නේ නැහැ. අන්න ඒ වගේ බොහොම පැහැදිලි ස්වභාවයක්, පැහැදිලි සතියක්, පැහැදිලි මනසක්. අ කෙනසුන්ගෙන් තොර ස්වභාවයක්. කිසිම ඝර්ෂණයකින් තොර ස්වභාවයක්. අන්න මේ මේ මේ භාවනාවක් කරා එතකොට කෙනෙක් නැත්තම් මේ විපස්සනා යෝගියෙක් අත්දකිනවා. ඒ අත්දැකීම තුළ එතකොට හිතේ වෙන වෙන දේවල් හොල්මන් කරන්නේ නැහැ. හිතේ වෙන වෙන සංඥා ඇවිල්ලා ඒ හිත ආකූල කරලා ව්‍යාකූල කරලා හිත හිතට නිකන් පැල්ලම් සහිත වෙලා මොකක්වත් නැහැ. හිත තියෙනවා නිකන් බොහොම පිරිසුදු විදිහට. පිරිසුදු වස්ත්‍රයක් වගේ. පිරිසුදු තිරයක් වගේ. ඔන්න තියෙනවා. ඒ தත්ත්වය තමයි ඇත්තටම මේ අපපතිච්ඡිත විඥාණය නැත්නම් මේ අනිදර්ශන විඥාණය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ தත්ත්වයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ தත්ත්වය තුළ මේ පටවියාපෝ තේජෝ වායෝ කියලා අපි මේ සඳහන් කරන මේ සතර මහා ධාතු ධාතුන්ගෙන් ගත්ත ඒ ධාතුන්ගේ ඡායාවන් නැත්නම් ධාතුන්ගේ හොල්මන් ඒ නැත්නම් රූප ඡායාවන් රූප සංඥාවන් එකක්වත් නැහැ. මේකයි පෙන්වන්නේ දැන්. ඒ වගේමයි අපි තුමු මේ විඥානය තුළ දැනවාස පෙන්වනවා මේ ශබ්ද එළිය තිබුණාට ඒ ශබ්ද ඇවිල්ලා විඥාණයට බාධාවක් කරන්නේ රූප දැක්කට ඒ රූප ඇවිල්ලා මේ විඥාණයට බාධාවක් කරන්නේ ගන්ධ සුවඳ දැනුණාට ඒ ගන්ධ සුවඳ ඇවිල්ලා මේ විඥාණයට බාධාවක් කරන්නේ රස දැනුණාට රස ඇවිල්ලා ආයේ මේ රස හරහා ගිය නාම රූප ඇවිල්ලා මේ විඤ්ඤාණයට බාධා කරන්නේ ස්පර්ශයන් දරුණට ඔන්නේ ස්පර්ශයන් හරහා ආපු නාම රූපයන් මේ විඤ්ඤාණයට බාධා කරන්නේ හිතේ සිතුවිලි නොවනවම නෙමෙයි ඈතින් වගේ තමයි යන්නේ ඒක තියෙන ඈතට ගිහිල්ලා අර විඤ්ඤාණ ස්වභාවයට අපතිත්ත්ව විඤ්ඤාණ ස්වභාවයට දැන් බාධා කරන්න තරම් තත්ත්වයක් නැහැ ඇතම කෙනෙක් ඔය අපතිත්ත්ව විඤ්ඤාණ තත්ත්වය තමයි ශුන්‍යතා නිමිත්ත මේ නැත්නම් අපන්හිත මට්ටම් වල කෙනෙක් අත්දකින්නේ. මොකද එතෙන්දී අර බැසගත්තු ස්වභාවයක් නෑ. නාම රූපයක් නැහැ හැබැයි විඥාන ස්වභාවයක් තියෙනවා. ඒතර ඒ தත්ත්වයක් තමයි මේ එතෙන්දී අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. දැන් මෙතෙන්දී ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ නාම රූපයයි විඥානයයි අතර හැබැයි අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් තියෙනවා. ඒ ඇවිල්ලා අවිද්‍යාව තියෙන තාක්. අපි తాවකාලිකව හෝ එයාගේ හිතෙන් අවිද්‍යාව සංහාව පහ වෙලා නම් අර ඒකයි අර අත්ති රාග සූත්‍රයේදී පෙන්වන්නේ රාගය තියෙන තාක් අන්න විඥානය අර වගේ තැනක බැස ගන්නවා. නාම රූපයක බැස ගන්නවා. යම් වෙලාවක නාම රූපයට තණ්හාව නැත්තම්. ඒක తాවකාලික වෙන්න පුළුවන්. తాවකාලික වේ හෝ නාම රූපෙට තියෙන තණ්හාව දුරු වුණා නම් අන්න විඥානය තියෙනවා. හැබැයි බැසගත්තේ නැති විඥානය. අත්‍යන්තයේ දස්මේ කියනකයි අත්‍යන්තයේ අත්‍යන්ත ආගෙන්ජානායතනදී සමතේ නිසා අත්‍යන්තඥායතනය කියලා කියන්නේ. ඔව්. ඔව් මෙතන අනිදස්සනය කියනකොටත් ඒක අමතකයෙන් ගියපේ ගන්න නැත්නම් විපස්සනා ගන්න. විපස්සනා ගන්න. අනිදස්සන කියලා වචනේ භාවිතා කරන්න මෙතන විඥානේ නිදර්ශනය කරන්න බෑ. විඥානේ මොකක්වත් පෙන්වන්න බෑ. දැන් අපි තිරයක් තියෙනකොට තිරයක් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ඒකේ රූපයක් පෙන්වන්නනේ. දැන් මේ කියන මට්ටමේදී ඒ තිරේ මුකුත් නැහැ. ඒ කිරේදී මෙන්න මෙහෙම රූප තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා කියලා මොකක්වත් පෙන්වීම් කිරීමක් නැහැ. හරියට මෙයා අහස්සේ දැන් ඔය අනිදස්සන කියන වචනය ස්වාමීන් වහන්සේ ඉස්සරහදී පැහැදිලි කරනවා මේ නිවනේ නියම දේශනා මාලාවේදීම. දැන් අපි කවුරු හරි කිව්වොත් මේ අහසේ චිත්‍රයක් ඇඳලා පෙන්වනවා කියලා අවකාශයේ චිත්‍රයක් හඳලා පෙන්වනවා කිව්වොත් කරන්න බැරි වැඩක් නේ. ඒක අවකාශය තියෙන එක චිත්‍රයක් අඳින්න පුළුවන් තැනක් නෙමෙයි. අපි අපිට චිත්‍රයක් අඳින්න නම් පසුබිමක් ඕනේ. ඝන නැත්නම් කොලයක් ඕනේ. නැත්නම් තිරයක් ඕනේ. නැත්නම් පුවරුවක් ඕනේ චිත්‍රයක් අඳින්න. නමුත් කෙනෙක් කිව්වොත් මේ අවකාශයේ චිත්‍රයක් අඳිනවා කියලා කරන්න පුළුවන් නෙමෙයි. අන්න ඒ වගේ මේ අනිදස්සන தත්වය පෙන්වන්නේ අ ඒ කියන්නේ නාම රූපයක් පෙන්වන්න බැරි තත්ත්වය. නාම රූපයක් පතිත වෙන්නේ නැති තත්ත්වයක්. ඒත් ඇන්නේ තත්ත්වය තමයි අනිදස්සන විඤ්ඤාණ තත්ත්වය කියලා පෙන්වන්නේ. ඒක තනිකරම විපස්සනාවෙන් ආපු තත්ත්වයක්. ඊළඟට ආකින්චඤ්ඤායතනයේදී ඔය විදිහින් ටිකක් කිට්ටු කරනවා කියලා කියන්න පුළුවන්. මොකද එතනදී කිසිත් නැහැ කියන මට්ටමක් අරූපාවචර ධානයක් වශයෙන් කෙනෙක් යනවා. නමුත් එතෙන්දිත් ඒ ආකින්චඤ්ඤායතනයේ මුල් කරගත්ත වේදනා සංඥාවන් වලට වැටෙන්නේ. එනවල මේ රූපාවචර ධානවත් අරූපාවචර ධානවත් නිවරදිව සම්පූර්ණයෙන්ම විඥානය නිදහස් කරගත්ත විමුක්ත කරගත්ත අවස්ථාවක් වශයෙන් පෙන්වන්නේ නැහැ. ඒක ඔය මේ උදාහරණයක් වශයෙන් උද්දේශ විභංග සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් වෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන අතර බුදුරජාණන් වහන්සේ නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කියපු දේශනාව මහා කච්චායන මහ රහතන් වහන්සේ තමයි විස්තර කරන්නේ. ඉතින් උන්වහන්සේ පෙන්නනවා මේ දැන් කියන්නේ අපි තුන් පළවෙනි ධ්‍යානයේදී උනත් ඒ පළවෙනි ධ්‍යානය අනුව ගිය තියෙනවා විතක්ක ਵਿਚාර සහිත සහිත තියෙන ප්‍රීති සහිත තියෙන වේදනාව. ඒක ඒක තුළ ප්‍රීතියක් තියෙනවා. විතක්ක ਵਿਚාර සහිත ස්වභාවයක් තියෙනවා. ඒ හරහා ආව ඔය ප්‍රීතිය අල්ල ගන්නවා. දැන් මේ මේ ධ්‍යාන සුවය භුක්ති විඳින්මින් තමයි මේ ධ්‍යානය තුළ ඉන්නේ. ඒකම උනත් ප්‍රමාණවත් විඥාණයට වැටගන්නවා. ප්‍රථම ධානයේදී සම්පූර්ණයෙන් විඥානේ නිදහස් නැහැ. නාම රූපෙන් තොර නැහැ. ඒ නාම රූපේ කිරලා තියෙනවා අර මේ ප්‍රථම ධානය ඇසුරු කරගෙන විස්ම ධානයට සමවැදීම නිසා කෙනෙක් අත්දකින ඒ තක්ක ਵਿਚාර සහිත නැත්නම් ප්‍රීතිය සහිත ඒ ඒ මේ වේදනා ස්වභාවයට හිත දැස ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය. ඊට අනුරූප වූ වේදනා ස්වභාවයන් තියෙනවා, සංඥා ස්වභාවයන් තියෙනවා. ඒ වේදනා සංඥා ස්වභාවයන් සහිතව ඔන්න විඥානය පවතිනවා. ඒ වගේමයි අරූප ධානවලදී. අරූප ධානවලද ඔන්න ආකාසානංචායතනයට ගියත් ඒ ආකාසානංචායතනය ඇසුරු කරන සංඥා සභාවක් තියෙනවා. ඒක ඇසුරු කරගෙන විඥානය තියෙනවා. විඥානංචායතනයත් එහෙමයි, ආකින්චඤ්ඤායතනයත් එහෙමයි, නේව සංඥා නාසඤ්ඤායතනයත් එහෙමයි. මේ විදිහට මේ අෂ්ට සමාපත්තියම පෙන්නනවා මේ ඒවා තුළ සම්පූර්ණයෙන්ම විඥානයේ නිදහස් වීමක් නෑ. විඥානයේ මේ නාම රූප වශයෙන් අල්ලනවා එතෙන්දී අර මේ ඒ ධානය හරහා ආපු සුවේ ඒ සුවය අල්ලගෙන තමයි මේ විඥානය පැවතින්නේ. දැන් මෙතනදී මේ විපස්සනාවක් කරා කෙනෙක් විපස්සනා භාවනාවක් කරලා කරලා කරලා ත්‍රිලක්ෂණය වටහාගෙන ශුන්‍යතා නිමිත්ත තත්වයක් අත්දකින්නකොට එහෙමවත් අල්ලන්න කනක් නැහැ. එතනදී එන්නේ සම්පූර්ණ හිතේ නිදහසක්. එතන එන්නේ සම්පූර්ණ හිතේ විමුක්ත ස්වභාවයක්. ඒක තමයි එතනද තමයි තෝට මේ නාම රූපෙට දැස ගන්න නැති දැස ගන්න දෙයක් නැහැ. දැන් විඥාණයට මේ ඔව් නාම රූපයට අල්ලන්න දෙයක් නැහැ. නාම රූපයකින් තොර විඥාන ස්වභාවය ගැන කතා කරනවා. සංඥාදලෙන් අදින්දෙදි කියන තේනවා ගැඹුරු නින්දෙදි මොකුත් නැහැ. ඒකෝට ගැඹුරු නින්ද කියන්නේ තමයි සතිය නැති අපතිච්චිත ස්වභාවයන්. ඒක එහෙම කියන්න අමාරුයි. එතෙන්දී එතෙන්දී කියන්න වෙන්නේ කනිකර තීන මිද්දේ තුල ඉන්නවා. මොකද තීන මිද්දේනේ මේ එතන නිද්ද කියන්නේ තීන මිද්දේට යාමක්. ඒතර තීන මිද්දේ අසුර කරගත්ත යම් ස්වභාවයක් තියෙනවා. එතෙන්දී අපිට මොකක්ද නැහැ සාමාන්‍ය. බුදුරජාණන්සේ පැය දෙකක් සතුට වෙනවා කියනවා. ඔව් ඒකෙන් දොරේ තියෙන විදිය කියන්න බෑ ඉතින්. <laughs> ඒක හරියටම අර්ථ දක්වන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ඒකයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් සිහින පවා පේන්නේ නැහැ කියනවනේ. ඔව් ඒක තමයි. තීන මිද්දේ කියලා සාමාන්‍ය කෙනෙක් ඉන්දට වැටුනහම තීන මිද්දේ බලපෑමට තමයි එතන ඉන්නේ. <clears throat> රහතන් වහන්සේ කෙනෙක් නිදාගත්තාම එතනදිත් හැබැයි විඥාණය ඇසුරු කරනවා කියලා හිතන්න අමාරුයි. එතනදි නිදහස් ස්වභාවයක. නැත්තම් එතනදී ඒ ඒ සිත නාම රූපයක් ඇසුරු නොකර බොහොම කියන්නේ කියන්නේ ඔතනදී අපි අපි අපි නිදා ගැනීම අත දක්වන්න යන්නේ නින්දදි වෙන්නේ එක්තරාන්දක මානසික සුවයක්නේ මානසික විවේකයක්නේ රහතන් වහන්සේ කෙනෙක් නැත්නම් භවනානුයෝගී ඒ මානසික සුවය නින්දකට නොගිහින් ගන්නත් පුළුවන් එතකොට අපිට හරියටම කියන්න බෑ මේ නිදා ගන්නවා කියලා අපි මේ සාමාන්‍ය කෙනෙක්ගේ වචන වලින් ඒ ආර්යයන් වහන්සේ කෙනෙක් නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් යන නින්දයි නින්දා ගන්නවා කියලා කරන නින්දා ගැනීමයි සාමාන්‍ය මේ ලෞකික කෘතඥයෙක් සමිකර තීන මිද්දේට යට වෙලා හීන බල බලා යන නින්දයි එක සමානයි කියලා අපිට කියන්න බෑ ඒ නිසා ඔක විමසලා බලන්න වෙනවා අයිතම කියන්න අමාරුයි මම මෙහෙම කිව්වොත් දැන් අපි අනිද්දා කරන්නේ හොඳ එහෙනම් අද අදත් අපි මේකයකට වැඩි ටිකක් කාලයක් මේ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා ඉතින් අපි ඊළඟ දවසෙත් එතකොට මේ ප්‍රශ්න මේ ඉදිරිපත් කරන්න ප්‍රශ්න වන්න ලියලා දෙන්න. එතකොට අපිට තව ටිකක් විග්‍රහ කරලා මේවා සාකච්ඡා කරන්න පුළුවන්. අද දවසෙත් මේ අපේ මේ කටුදුන් සාරණවංශය අවුරුදු ගානකට කලින් ඉදිරිපත් කරපු මේ දේශනා මාලාව මුල් කරගෙන අපි එකතු වෙලා මේ සාකච්ඡා පැවැත්වුවා. මේන් ජනිතෝ යම් කුසලයක් වෙනවා. ඒ අපවත් වී අදාළ අතිපූජ්‍ය කටුදුන් ඥානන් සාරණවංශයත් යම් තැනක ඉඳ මේ කුසල අනුමෝදන් විය හැකි නම් උන්වහන්සේත් මේ කුසල අනුමෝදන් වේවා. සියලු පින්කම් දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා යම් තාක් අසරණ සත්ව දිරිසෙත් නම් පින් බලාපොරොත්තුෙන් ඒ අයත් මේ පින් අනුමෝදන් වේවා අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාති මිත්‍රාදීනුත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි ස්ථාවතාච ආදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. ස්ථාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්පේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා. ස්ථාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං කරං ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය සාදු සාදු සාදු